ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ පස්වෙනි දවසේ ඒ වගේම තුන්වෙනි ධර්ම සාකච්ඡාව මේක අපේ වැඩමුළුවේ නිමාව සටහන් කරන ධර්ම සාකච්ඡාව. අපි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න වලින්. ඊට පස්සේ වෙනත් වේතු කළ යුතු දේ හමාර කරලා ආජීවට්ටම සීලේ පිළිපීටලා දෙනි උපනි උදව් කරපු සීල දෙනාට පින් පමුණුවලා නැවතින් සීපත් කළා අපි වැඩි කර කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පටන් අරගන්නමු ලිඛිත ප්‍රශ්න වලින්. අද හඳුනන. මේ කියනවා සසර අතරේ අතරමංගී ආයලේ යන නිදි සතුන් ඊතර කෙරුමට මහත් වූ වෙරක් දරන අපගේ බුදු පුතුන් වෙන අවසරයි. දයබර වූ අපගේ ගුරුතුමයන් වහන්සේ තම සනසිල්ල අනුන් වෙනුවෙන් කැප කරමින් දිවා රාත්‍රී දේශනෙන් අප කෙරෙහි පතල මහත් වූ දයාවෙන් සසර දුකින් මිදීමට වෙහෙසෙන දේහට ඒ සඳහා නිසිමඟ පෙන්වමින් බුදුපියාණන් වහන්සේ විසින් අරහත් කම්ම බුද්ධ ශාසනයෙන් බදාළ ආරබත නික්කමත යොන්ජත බුදුදා අදාළ සංසිලි මඟ ගමන් කිරීමට එලසුන් ජය ගැනීමට පවා යන හුස්ම පොද කෙතරම් වටින්නේදයි පෙන්වා දෙන ගුරු හිමියනි අප විසින් දස් කරගත්තා වූ සියලු කුසල ධර්මය ඔබ වහන්සේට අත්පත් වේවා වැඩි කතරට දීපොතක්සේ ධර්මාශ්‍රය බෙදා දීමේ කුසලයේ চিරාත් කාලයක් දුක්ඛිරෝගීව සැනසෙන්නේ අපේ ආයතනගෙන දැසෙත්වා ඔබ වහන්සේගේ දෙමාපියන් දෙවරටත් මේ පින් අත්පත් වේවා මේ සඳහා උපකාර වූ වේසනා වූ පෙනෙන නොපෙනෙන සියලු දෙනා හට මේ දහම් රසී සෙවන විදිමින් සදහම් වලින් තින සරසාගෙන නබෝබ නබෝ කලකින් විදසින් නැන පිළිවෙලින් මන් ඵල අමාඵල වළඳන් ලැබේවා ඒ තාක්කල් මිතු පැසර නොවැදීවා ධර්ම රාජ්‍යයන් වහන්සේගේ උතුම් බුද්ධ විද්‍යාන ශාසනය පිළිපදමින් අතහැරීමේ අවබෝධයක් අවබෝධයක් ඇතිවීමක් ලැබේවා සම්මත ප්‍රේමා සරණ කින්ත දෙවිත විමාල්පිතයට ඇදී යනවා රටේ දේශාන් දක්ෂ නැහැ වැඩේට. කියනකොට නිකන් කවියක් කියනවා ලස්සනද කියන්නේ බෑ. මේක නිකන් කරත්ත පාරේ මේ බර කරත්තයක් යනවා වගේ කැඩිච්ච බර කරත්තයක් ගල්වල පාරට යනවා. කවුද ලියුවේකන හොඳට කියමුක ඒක. නැත්නම් හරියට කවි කියන්න ඕන. ලටේජ් කියන්නේ කවියට නගලා කියනවා. මම ඔක්කොම මුළු එකම කාව්‍යයක් වගේ ලියලා දෙන. ඒසන් නිකන් අපරාධයක නිකන් වරන් කරා. ඒක තමයි කියන කවි නැත්නම් කවුරු කියවන්න දක්ෂ කෙනෙක් කියමුකෝ මේක නිකන් මේ සිංහල කියනවා වගේ නෙවෙයි කියන්නේ. ඉස්සරහට එන්න ඉස්සරහට. පල්ලි. ආ මෑනියු මෑනියු හයියෙන් කියමු. අහුවෙනවා හැබැයි හොරා කවුද කියලා. සසර කතරිය තමයි. හයියෙන් කියවන්න ඕනේ. සසර කතරිය තමයි. ආයෙම අපගේ මුළු දයාබලය අපගේ විමුක්තියන්නේ තව සැලසී යමින් සිටින ක්‍රියාවෙහි අප කෙරෙහි පතරේ මහත් කර්මා දයාවේ සසර දුකින් මිදීම කරන සිට නැත්නම් හත ඒ සඳහා නිසි බව පිළිගන්නවා. විද්‍යානන් වහන්සේ විදේ ආරම්භ කළ මුතුන කියන බුද්ධ ශාසනයේ යනුවෙන් අදාළ සැලසීම ගමන් කිරීමට සැලසුම් ලැබීමට පාව යන විදිහ සුදුසු කොතරම් වටිනවද කියනවාද දුන්නේ අප විසින් රැස් කරගත් අවසීල කිසිම ගැනීම ඔබවන්ත අත්පත් වේවා මේ නිවැරදි සතර දී සුදස්සි නිරපේ ධර්ම රසේ බෙදා දී මේ කිසිම ලැබිලා කාලය ඉදිරි නිරෝධී සැලසීමේ අපගේ ආයතන විශේෂ උදාහරණ කිහිපයක් විදිහට කීපයක් තියෙනවා. මේ සඳහා අපකාර වූයේ මේ විකල්පනාසී විදිහට මේ දහම් ගතේ සෝන වේදින සදාම් වේදින දින කරකයි කරන්නේ. යෝගෝ කලකින් විසින් නැති වලින් මග කලස්න අමාකල වන නේදේ. මේ තාක්කල් කලන මුතුලස ඇසුර නිවර දීය. ධර්ම රාජානන් වහන්සේගේ උතුම් නිදාන් සාසනය පිළිපදිනවා. අතහැරීම අවබෝධයක් අවබෝධයෙන් අතහැරීමක් ලැබේ. සෑමත තේරුම් ගන්න. සාදු සාදු සාදු. දැන් කියවන බලන්න පුළුවන් කියලා. අධි ගෞරවනීය සදා වන්දනීය ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාවේදී සිටින විට හුස්ම රැල්ල නූලක් මෙන් පෙනුනේ. හිස් මුදුනින් ඉහළට දිස්විය. එය හිස් මුදුනින් ඉහළට දිස්විය. එය දිස්වන හුස්ම රැල්ල වායුවක්සේ හිස වටා කැරකෙමින් තිබුණි. ඒ හුස්ම රැල්ල දිහාම මා බලාගෙන සිටියෙමි. ඒ මට පහදා දෙන්න. ඒ අවසන අවසාන අවසානයේදී කයේ තිබුණු සියලු වේදනා තුනේදී ශාන්ත සුන්දර බවක්ද වැටහුණි. එවැනි අවස්ථාවක මිය ගියා නම් හොඳයි කියලාද වැටහුණි. ඔබ වහන්සේ සාදුන් මේ නිදානය ගෙදර ගියත් රකින්න උත්සාහ කරමි. ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී බව සුවපත් බව වේවා. දීර්ඝායු වේවා. විවිධ ගුණ බලයෙන් සියලු දෙවියෝ රැකදෙත්වා. ත්වන් සම්පත. ඇත්තටම මොකද්ද කියලා විස්තර කරලා අහලා තියෙනවා විස්තර කරන්න දෙයක් නෑ. ඇත්තටම ඒ විශේෂක කරදරේ කසානෙක හිටපු කෙනෙක් නම් ඒ විශේෂ කරදර අසහාය නැතුණාට පස්සේ ඉතින් මොකද්ද කියලා අහන්න දෙයක් නෑනේ. අහනවනම් අහන්න ඕනේ කරදරේ මොකද්ද කියලා. ඒ කරදරේ තුනී වෙනවා නම් අර කිව්වා වගේ ඒක නිදාණයක් පහල කරගත්තා වගේ නැවත නැවතත් ආශ්‍රය කරන එකයි තියෙන්නේ. මොනම දෙයක්වත් ওই පරිේශණයට අවශ්‍ය කිසිම දෙයක් මොනම අඩුවක්වත් මොනම චිත්තක්ෂණයක්වත් අපි ළඟ නැහැ. අපි নানা ආකාර නිදහසර කරනු කියන්න ගියාට මේ හුස්ම දිහා බලා ඉන්න වැඩේට අහවල් දේ අඩුයි කියලා මොනම දෙයක්වත් නැහැ. එනිසා ඒ කොතනකාරී ඉඳගෙන ඒකටම යෙදිලා ඒක පුරුදු කරගත්තට පස්සේ ඒක ඉස්තහ කරලා බලන්න ඕනේ හැම තැනදීම යොදන්න තියෙන හැකියාව බලනකොට අපි නොහිතපු තරම් හිතේ වැඩ ගොඩක් එළියට එනවා. ක්‍රමශාවිදී එළියට ඇවිල්ලා මේ කොතනදීද කරන්න බැරි. ඒක තේරුම් ගත්ත දවසේ මනුස්සකම පිපිලා එනවා. අනේ අනික් මිනිස්සුත් මේ මේ දේවල් හොයා සැප හොයනවා වෙනුවට මේ හුස්ම පොදේ හුළඟේ මේ සැප හොයන තේරුම් ගත්තොත් කොච්චර මනුස්සකම් මතුවේද? කොච්චර මේ දරතයක් වේදනාවක් අඩු වෙයිද කියලා කාරණා සිද්ධ වෙනවා. ඒ නිසා බුදුහාමුදුර අලුතෙන් මොනවක්වත් දීලා නැහැ. තියෙන එකේ වටිනාකම පෙන්නලා දෙන එක තමයි කරලා තියෙන්නේ. අසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සෑම පාරයන්කදීම අත්විඳින නැලවෙන පැද්දෙන ස්වභාවය පාරයන්කෙන් නිදී ටික වෙලාවක් යනතුරු ඉතාම වෙනස කරයි. මේ தත්ත්වය පාලනය කරගත නොහැකිද? මේ தත්ත්වයේදී ඇතිවන ශුන්‍යතාවය අසිරිලී විට ඉතාමත් සංසුන් බවක් ඇති වෙනවා. නමුත් එහි පවතින්නේ තද මලානික ගතියකි. නමුත් මේ දිගින් දිගට රැඳී සිටීමට හිතේ තද කැමැත්තක් ඇති වෙනවා. සක්මන් අරමුණේදී ඉතාමත් ශාන්ත ගතියක් විතර දැනෙනවා. මද්ගතිය නිදිමත තුලින්ම සක්මනේ පැය දෙක තුන වත් රැඳී සිටීමෙන් තද කැමැත්තක් ඇති වෙනවා. දෙපා මාරු කිරීමේදී ඇතිවන හිස්තන ප්‍රකට වැටෙන්න පටන් ගන්නවා. එයින් ද මොනෑම් පරිවිඩයක් එයින් මොනෑම් පරිවිඩයක් දෙනවාද? ඒ සක්මන් ඉරියව්ව විදර්ශනා වෙනවාය හිදී. ඒ ගැන පැහැදිලි කර දෙන මෙන් මෛත්‍රී ඉල්ලා සිටිමි. පිරුවන් සරණ. බුදුජානනාංශ උපමාවක් පෙන්නනවා. බර කරත්තයක් යනකොට බර කරත්තේ ඇක්සල් එකේ තියෙන අක්ෂයේ තියෙන බර රෝදේ බොස්කිරියට අරගෙන බොස්කිරිය අරේ හරහා නේමියට යවලා පොළොවට යවනවා. එතකොට අර එක එක එක එක එක එක මාරු වෙනවා. එක අරයක තිබුණ බර ඊගාව අරයට මාරු වෙනවා. මේ ෆෝක් එකට ස්පෝක්ස් වලට මාරු වෙවි මාරු වෙවි යනවා වගේ තමයි කකුලෙන් කකුලට බර මාරු වෙන්නේ. ඒක නිසා මේ මාරු වුණාට අරේ මාරු වුණාට සතිය කැඩෙන්නේ නැහැ. එක එක ගරාදියක ඉඳලා ඊගාව ගරාදියට ඊගාව ගරාදියට ඊගාව ගරාදියට රෝදේ කරදි කරක ගියාට කරත්තේ හැල හැප්පෙන්නේ නැතුව යන්න වගේ කකුලෙන් කකුලට අරමුණු මාරු වුණාට අරය මාරු වුණාට සතිය මාරු වෙන්නේ නැහැ නිසා සතියට ඒකාරෝ කියලා නමක් තියලා තියෙනවා. එක වෙලාවට ඒකාරයකටයි වර දෙන්නේ. ඊගාසරි ඊගාවාරයට දෙනවා. ඊගාවාරයට දෙනවා. කරාදී අර ගොඩක් තියෙනවා. නමුත් බර බර සම්ප්‍රේෂණය කරන්නේ බල සම්ප්‍රේෂණය කරන්නේ එක ආරයකට. ඒකේ ඉඳලා අරකට මෙහෙ මේ මාරු වෙනකොට සතියත් ඒ වගේ තමයි ලක්ෂයක් වැඩ කටයුතු තිබුණට Taman හිත යොදන මානසිකාරය යොදන දේ සතිය ගොඩාක් වැඩ අහල බහල දිනුනා කියලා කැඩෙන්නේ ඒ විදිහට සතිය මේ හොයාගන්න එකලාසට නිදර්ශනයක් ඔය කරත්තරෝදෙන් අරන් දෙනවා ඒකාරෝ කියලා. ඒ වෙලාවට ඒකාරයයි. ඒ වගේ තමයි කකුල් දෙකෙන් ගියාට එක වෙලාවට එක කකුලකින් තමයි බර ගන්න. ඉතින් ඒ වගේ තමයි අත් දෙකකින් වැඩ කරාට අපේ චේතනාව එකක් එක තමයි ගමන් කරන්නේ. ආන්නේ චේතනාව කොහෙද තියෙන්නේ? ඒකට මානසිකාරය යොදලා ඒකේ සතිය පවත්වනවා නම් අනික් වැඩ ඔක්කොම ස්වභාවික වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ පරියන්කේ සතියට වැඩිය සක්මණේ සතිය හරි විචිත්‍රයි. හැබැයි ඒකට ගැඹුරු නෑ. ඒකට රස නෑ. නමුත් බොහෝ වැඩවලට යොදවන්න පුළුවන් බොහෝ විචල්්‍ය සාධක මැද කරන නිසා වැඩ පිළිවෙල ටිකක් සෙල්ලක්කාරයි. ඒ වගේම මේ හිත සුද්ධ කරනවා හිත නිකන් එක තැනක කුසීතව තියන නෙවෙයි වැඩ කීපයක් කරන ගම සමතුලිතතාවය ඩලතු කරන්න යනවා. ඒක පුරුදු කරපේ කරලා ඉදිනදා වැඩවලදී සතිය පිටවන එක එච්චර අමාරුයි. ඒ නිසා මේ විදිහට තමයි ටික ටික පරියන්ගේ සක්මන්ට සක්මනේ ඉදිනදා වැඩවලට සතිය යන්න ගියාම අන්තිමට ගහ බැන ගන්න වෙලාවක වුණත් වෙන අමලියක් කරදරයක් වෙච්ච වෙලාවක වුණත් තමයි තේනවා මේ කොච්චර දුනත් මේ බව දන්න ගතිය මේකේ සතිය පවත්වන්න බාධා වෙන්නේ ඒ බාධා වෙනවයි කියලා හිතන හිත අමාරු වෙනකොට සතිය කවදාකවත් යන්න ඉස්සලා ඒක කියලා අරපුවම ලේහි ගෙදරට යන්න ඉස්සලා මං හිතන්නේ බුදුජානක සඳහන් කරන එකම හිතකවත් සතිය නැත්තේ නෑ කිය. භාවනා කරන මිනිහගේ නැති මිනිහගේ කොයි වෙලාවෙ සතිය තියෙනවා සතිය ඕනම දෙයකට අධිපතිකම් කරනවා ඒ නිසා සතාධිපතිය කියනවා ඒක ගණන් ගන්න නැති එක තමයි මෝනකව කියන්නේ. අපි සද්ධාවට තන දෙනවා, වීර්යයට තන දෙනවා, සමාධියට තන දෙනවා, ප්‍රඥාවට තන දෙනවා. මේ නිතරම තියෙන සතියට මුල් තැන දීපු ගමන් දෙලින්ම වැඩ පිළිවෙල හරිම ලේසි. සතිය ගණන් ගන්න නැතිකම සිංහල ජාතියක් වශයෙන් අවුරුදු 1000 ගණනක් අමතක කරලා හිටියා. එදා ඒ කාලේ තමයි අපි පරදේශයෙන් යට වුණේ. යට වෙච්ච නිසා සතිය නැති වුණාද සතිය නැති වෙච්ච නිසා යට වුණාද කියලා කියන්න බෑ. සතියත් එක්ක සිංහල ජීවත් වෙන තාක්කල් ලෝකෙම පාලනය කරනවා. මුළු ලෝකෙම ඉතාමත් දක්ෂම ජාතිය බවට පත් වෙනවා. වැඩිම පොහොසත් රට බවට පත් වෙනවා. දැන් හිඟන්නේ බවට පත් කරලා තියෙනවා මොකද? අපි මේ සතිය මුළු ගන්නලා. සතිය ඉස්සරහින් තියන්න තුතුම තෙදා. ශාක්‍ය සිංහ තෙදා. ඒක සතිය උපයන්න දෙයක් නෑ හැම වෙලාවෙම මල්ලේ තියෙනවා. අපි ඒක වෙනේ වයින් වහලා දාලා වෙන වෙන උපකරණ වලින් වැඩ කරන්න හදනවා. ඉතින් ඒකකට කරන්න දෙයක් නෑ. ඒ ඒ ඒ සාපේටයි මේ විඳවන්නේ. හැම වෙලාවෙම සතිය තියෙනවා. සතිය මිශ්‍ර කරගෙන වෙන මොකක් කතා කරන්නේ. ඉස්සර කර කරන බාන මොකුත් නෑ ඉරතෑය වගේ හඳපෑය වගේ පායන්න පටන් ගන්නවා. වෙන මොනවත් අඩුවක් නෑ අපි ගාව. ඒ නිසා සතිය නෑ කියලා කවුරුද කියනවනේ ඒක ව්‍යාකරණ විරුද්ධ වචනයක්. සතිය නැති එක වෙලාවක් කරන සතාධිපතිය සබ්බේ ධම්මා සියලු ධර්මයන්ට සතිය අධිපතිකම් කරනවා හැම කුණවරප හිතකම සතිය තියෙනවා හැම පාපතර හිතකම සතිය තියෙනවා හැම පිංකමකම සතිය තියෙනවා හැම පරියන්කේකම සතිය තියෙනවා සතිය නැත්තම් ඒ බවක් දැනගන්න සතියක් තියෙනවා සතිය නැති බව දැනගන්න සතියක් තියෙනවා මේච්චර වටිනා මේ සතිය කොන් කරපු නිසා තමයි අපිට පෘථග්ජනකම කියන නම්බුනාවේ ලැබිලා තියෙන්නේ ඒ සතියේ මුල් තැන දීපු ගමන් ආර්යයන් වහන්සේ කියන නම ලැබෙනවා. ගරු ස්වාමීන් වහන්සේ පරයන්කේදී ආනාපාන එහි උණුසුම සිසිල දීර්ඝ කිති බව සමහර අවස්ථාවේදී ආශ්වාස දීර්ඝ පාස්පාස කිති සමහර විට ඒ අනිත් අතර සිදුවේ උෂ්ම වදින තැන වේදනාවක් සියුම් ආනතුලේ ඇති බව ආදී දැනී ආනාපානයේද සියුම් වේ ශරීරයේ කම්පන චංචලද ඇතිවිය. නලල මැදින් තද ගතියද මේ බොහෝ විට දැනේ. සමහර අවස්ථා වන්හිදී නලල මැදින් ඉරක් ලෙසින් පැතිර ගොස් ඔළුව වටා වලල්ලක් ලෙස තද ගතිය දැනේ. මෙසේ දැනෙන විට පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ධාතුන් බලමි. ආනාපානය වායෝ ධාතුව ලෙසින්ද නලලේ තද ගතිය පඨවි ලෙසින්ද පාදයේ ඇතිවන දැවිල්ල තේජෝ ලෙසින්ද බලමි. නමුත් ආපෝ ධාතුව ප්‍රකට නැතයි සිතන විට කන තුල දැනෙන සිතියක් වැනි ස්වභාවයක් සමගින් ශරීරය තුල දැනෙන කම්පන ආපෝ ධාතු වල සිතර සිතර නැගුණි. ඒ නිවැරදිද? එවිට ආපෝ ධාතුව චාලක ශක්තිය බව උතක් කියවූ බවද මතක් කිය. අනිමිත්‍ය සමාධිය ඒක එකම විදිහට. ආපෝ ධාතුව ගැන අභිධර්මයේ උගන්වනවා පටවිතේජෝ ආසිය දැනගන්න ලේසි ආපෝ ධාතුව අමාරුයි. ආපෝ ඒක නම් බොහොම අමාරුයි. ආපෝ ගැන කියන්න තියෙන එච්චරයි. ඒ නිසා ආපෝ ධාතුව හරිම විනෝදජනකයි. ආපෝ ධාතුව නිසා තමයි මේ අපේ ශරීරේ බිඳිලා විසිරලා යන්න නැතුව ගුලි වෙලා තියෙන්නේ. ඇවිදිනකොට සක්මන් කරන මේ අත එහෙම ගුලි වෙලා හිටලා තියෙන්නේ ආපෝ ධාතුවේ ආබන්ධන ශක්තිය නිසා. මේක නැති වුණොත් මම පැලිලා පුපුරලා ඕජස් කරලා හැම පුපුරු ගහලා විසිරලා යනවා. විසිරි නොවෙන්න බැඳලා දෙන්නේ ආපෝ ධාතුවේ. ඒකට කියනවා ආබන්දන ශක්තිය කියලා. වැඩි වුණාම පග්ගරණ ගතිය තියෙනවා වැగిරෙන ගතිය. ඉතින් මේ වැగిරෙන ගතිය කඳුළු වැగిරෙනකොට, හොටු වැగిරෙනකොට, කෙල වැగిරෙනකොට පේනුනට මේ වැగిරෙන ගතිය විතරයි ආපෝ ධාතු කියන්නේ වැగిරෙන කෙලවලට නෙවෙයි. කෙලවල තියෙන වැగిරෙන ගතිය. ඒක මැදි වෙච්චාම අලුව හදනකොට පැණි මැදි වෙච්චාම අලුව ගැටේ පිටු වෙනවා වැඩි ගතියක් තියෙනවා. පැණි වැඩි වුණොත් වැగిරෙන ගතිය වැඩි වෙනවා. ඉතින් ඒක තේරුම් අරගන්න අමාරුයි. නමුත් ඒක හැම වෙලාවෙම තියෙන එකක්. ඒ නිසා අපි වතුරට සම්බන්ධ කරලා පෙන්නනවා. චාලක ශක්තිය නෙවෙයි. චාලක ශක්තිය කියන්නේ වායෝ ධාතුව. ආපෝ ධාතුවේ තියෙන්නේ බඳින ගතිය සහ වැగిරෙන ගතිය. ඉතින් අපි මේ විසිරීනා නොදී මේ ධාතු ටික මෙතන තියෙන්නේ අඩලාස්සක් විතර පඩවි ධාතු කොටාශයක් කියලා මේ ඉස්සර කරනවා. ඒ ටික උණුසුමින් වාතයෙන් පුරවලා තමයි මේ කයක් හදලා තියෙන්නේ. ඒකේ හැඩේ අල්ලලා දෙන්නේ. විසිරෙන්න යන දෙනතු අල්ලලා දෙන්නේ ආපෝ දහත. ආපෝ හරිම ලේසි ඒකට. නැත්තම් ආපෝ හරිම අමාරුයි කියලා කියනවා. ආපෝ ධාතු ටික කලබලකාරී. අනිත් තුන්දෙනා දන්නවනම් ඒක ඉස්පත් වෙලා එනවා. අනුපාලනය කරගෙන ඔක්කොම හැඩේ අරගෙන දීලා තියෙන්නේ ආපෝ ධාතුවෙන් කියලා හිතා ගන්න. අපි යනවා ඊගාව කොටසට. අනිමිත සමාධිය ආනාපාන දැනී සියුම් වී නැති වී ගිය විටද පවතින සතිය යයි සිතේ. අනිත් සමාධිය කියන්නේ ඒකයි. මෙතනදී අරමුණක් නැති වුවත් ශරීරයේ යම් යම් තැන්වල දැනීමද තිබේ. බාහිර ශබ්ද ආදියද තිබේ. නමුත් සතිය හිස් හිස් බවක් නමුත් සතිය හිස් බවක් ඇතයි ඇතයි දැනේ. මේ අනිමිත්ත සමාධියද කරුණාවෙන් පාදා දෙන්න. ඒක ඇත්තටම ආගියටම කියන්න මාරුයි. නමුත් අපි මේ මාර්ගයේ ඉන්න බව නම් කියන්න පුළුවන්. සතිය තියෙනවා නිමිත්ත සතිය අනිමිත්ත සතිය කියලා එකක්. අරමුණ දන්නවා මේ හොස්මේ තියෙන්නේ පිම්බි මෑකිලිමේ තියෙන්නේ වම දකුණේ තියෙන්නේ කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් හොස්ම ගෙවිලා ගියාට පස්සෙත් සතිය කැඩලා නැහැ කියලා අනිමිත්ත එහෙම නැත්නම් අනාරම්මන සංඥා නැති සමාධියකුත් තියෙනවා. ඒ සමාධියට බය වෙන එකයි සාමාන්‍ය වෙන්නේ. බය නැතුව ඒකට හිත සමාදන් වෙනකොට ඒ සතිය අඛණ්ඩභාවය තමයි මේ මේ සතිය අඛණ්ඩභාවය තමයි සමාධිය කියන්නේ. ඒ නිසා අනිමිත් සතියේ ටික ටික ඇවිල්ලා හුරු කරන්න ඕනේ. අනිමිත් එහෙම නැත්නම් අරමුණක් නැති සතිය, නිමිත්තක් නැති සතිය, සංඥා ගන්න බැරි සතිය. ඒකට හුරු වුණාට පස්සේ ඒ தත්ත්වෙට ගෙවදින தත්ත්වය තමයි ගෙට ඇතුල් වෙන තත්ත්වේ ඒ වාඩි වෙලා ඉන්න එක තමයි සමාධිය කියන්නේ. ඉතින් ඒක ඉතල ඉතල ඒක අකරතැබ්බයක් අහම්බයක් භාවනා කැඩී යෑමක් සතිය කැඩී යෑමක් කියලා හිතනවා. නමුත් අන්තිමට බලනකොට ඒ සතිය හරිම සෙල්ලක්කාර සතියක්. ඒ සෙල්ලක්කාර සතිය ඒ අනිමිත්ත සමාධිය දක්වම ගෙනියනවා. අනේ නිමිත්ත සමාධියේ තියෙන තරම්වත් දරත ගති දෙවිලි තැවිලි අනිමිත්ත සමාධිය නෑ. නමුත් ඒක විඳින්නෙක් නෑ. අනිමිච්ඡ සමාධියට ගියාම පාටියක් දාන්න කෙනෙක් විදියක් නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙච්චර අමාරු සතියක් හොයාගත්තට මොකද සමාධියක් හොයාගත්තට මොකද ඒකට බුද්ධි විඳින මමයා එමීට මිට ඇත් වෙනවා ඉතින් එතකොට නිකන් මේ ඔක්කොමත් හම්බ කරලා බුද්ධි නැතුණා වගේ වැඩි ඉතින් ඒ නිසා කට්ටියට ඕනේ මේ ඩක් විදාලා ගෙදර ගෙනියන්නනේ මොනවද ධාතු කරඬුක තියලා වැඳ වැඳ ඉන්නනේ ඒ තනිමිත්‍ර සමාධිය යනකොට ධාතු කරඬුවක් නැහැ ධාතුත් නැහැ වදින මිනිහක් නැහැ ඉතින් අයියෝ ඕකටද දවස් හතරක් භාවනා කරලා ගෙදර යනකොට ඔච්චරද හම්බ වෙන්නේ කියලා ඉතින් හරි කනගාටුයි. ධම්රවිකේ දවස් 10 භාවනා කරලා ඉවරනට පස්සේ කිව්වා ඉතින් සුවාස දවස් 10 ඉවර කරලා ගෙදර යනකොට ඕකද ගෙනියන්න තියෙන කියලා කිව්වා අපිට. අනිමිත් ඒ කියන්නේ විඳින මිනිහක් නැහැ. බුද්ධ විඳින මිනිහක් නැහැ හිටියොත් නේ අඳුරගන්නේ. දන්නේ. ඉතින් ඒක නැතිවීම ඉස්සල ඉස්සල පේන නින්දකට වැටෙනවා වගේ. අගාධයකට වැටෙනා වගේ කරකොලත ඇරිය දැම්මා වගේ ඒක අනිවාර්යයෙන්ම බැග්ගයක් කරදරයක් නිකන් හරියට කකුල් මාට්ටුවක් දැම්මා වගේ එහෙම නැත්නම් බොරු වලකට වැටෙනා වගේ කලබගෑනියක් තමයි පේන්නේ. ඒකට සමවදින්න තියා බීතිකාවක් එන්නේ. ඔක් කරලා කරලා කරලා පුරුදු වුණාට පස්සේ තියෙනවා එතන කිසිම ඝර්ෂණයක් නැතුව අජටවකාශ යානයක් අවකාශයේ යනකොට වගේ. අජටවකාශයන කවකාශය යනකොට යනවද එනවද කියලා තේරෙන්නේ නැහැ. මොකද සංසන්දනය කරන්න කිසි දෙයක් නැහැ. තමන් මත කැරකෙනවද කෙලින්ද ඉන්නේ කියලා දැනගන්න විදියක් නැහැ. මොකද ඔක්කොමත් එක්කනේ කැරකෙන්නේ. දැන් අපි ඉස්කෝලේ යන කාලේ පන්ති බාර ගුරුතු අවශ්‍ය විශේෂ ගුරුවරයෙක් ඇතුළේ ලොකු සරාවක්. ලොකු සරාවිලි වරලා I think කිල්ල කෑ ගහනවනේ බේරන්න බැරි නිසා සාමාන්‍ය දැනුම ප්‍රශ්න අහනකොට ඇහුවා මේ ළමයි වැඩිම වේගයකින් ගිහිල්ලා තියෙන්නේ කොයි කොයිද කියලා. ඉතින් අපිට කොහෙද බර කරත්තන් තියෙන්නේ ඒ කාලේ අපිට වේග නැහැ. මේ ගාලු පාර ගිය එකෙක් ඇවිල්ලා ඉල්ල කිව්වා පැයට 60 60ක විතර වේගයෙන් මං ගිහිල්ලා තියෙනවා කිව්වා බස් එක. ඊට පස්සේ යවුවා ගියේ උතුරු නැගෙනහිරටද බටහිරටද කියලා. ඉතින් ඌට ඒක තේරෙන්නේ නැහනේ. ඊට පස්සේ කිව්වා දැනග දන්නවද මේ පෘථිවිය හැම වෙලාවෙම පැයකට 70000ක වේගයෙන් කැරකෙන බව දන්නවද කියලා. ඒකට තමයි 60 100 තියෙන ඔය ළමයා 1060ක වේගෙ ගිහිල්ලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් ඉන්නේ 1000 වේගෙයි. කාටවත් තේරෙන දේ මේක. පැයට 73000ක පැය මේ පැය 25000 කක්ෂේ පැය 24න් ගෙවනවා. ඒ හතම හතම 25000ක් පෘථිවියේ මේ નિરක්ෂේ. નિરක්ෂේ පැය 24න් ගෙවනකොට පැයට 73000කට වැඩි වේගයක අපි ඉන්නේ. අපිට තේරෙනවද එහෙම වේගයක්? මොකද ඔක්කොමත් එක්ක යන නිසා තේරෙන්නේ නැහැ. නිකමට අර හිටියොත් මොකද වෙන්නේ? සුනාමි 1000කට වැඩි වේගයක් එනවා. මේ වේගයක වේගය කියලා එක දන්න හිටියොත් දැන් කක්ෂය පැන්නොත් වෙනසක් ඇති වුණොත් ධාරිඹෝක අපි මේ හදලා තියෙන කොට නැගිලි අනම්මනන්නේ අපි කොහේ කියලා නතර වෙයිද කියන්නේ. නමුත් අපි දන්නේ අපි ඉච්චර වේගයක ඉන්න බෑ මොකද ඔක්කොමත් එක්ක කරකැන හින්දා. ඒ වගේ තමයි අනිමිත් සමාධිය ගියාම සංසන්දනය කරන්න කිසිම නිමිත්තක් නැහැ. අජටවකාශය නැහැ කජටවකාශයට ගියා වගේ ඉතින් කැරකෙනව දන්නෙත් නැහැ යනව දන්නෙත් නැහැ එනව දන්නෙත් නැහැ පේනද කියන දේවල් ලක්ෂ කෝටි ගණක් ඈතක තියෙන. ඒවට සාසන්දනවා කියන්න බෑ අපි යනවද නැද්ද කියලා. ඉතින් එහෙම මනසක් එහෙම මානසික තත්ත්වයක් අපිට උරුමයි කියලා අපි දන්නේ අපි දන්නේ මේ මම ජීමා කරත්තකාරයා මේකයි මගේ බර භාගේ පැයට හැතපොමයි වේගේ ඔය ලහඳට යන්න හදනවා කියලා බුදුහාමුදුරට බයි. අපි දන්නේ අපේ ජීමා කරත්තකාරයා ඉතින් මේක පැයට හැතපොමයි දුවන්නේ. බුදුදහමසේ කියනවා උඹලට තියෙනවා මේ හිතේ වේගයක් මොකද හිතා ගන්න බෑ ඔය ආලෝකයේ වේගය කියලා අයින්ස්ටයින් පචයක් කියලා තියලා මේ ඊයේ පෙරද වෙනකන් ඒ පචය අදහුවා. ඉතින් දැන් හත මාස දෙකකට විතර ඉස්සර ස්විස්ලන්ත හොයාගත්ත ආලෝකයේ වේගයට වැඩි වේගය යන අංශුවක්. බුදුරජාණන් වහන්සේ මේ හිතේ වේගය කියන එක මොනම ක්‍රමයකින්වත් අහින්න බෑ. අන්ත අපි කොච්චරක් අහුවෙලා තියෙනවද බලන්න මේ කයට. කොච්චරක් මේ යාන වාහන වලට මේ පොළොට යහුවෙලා තියෙනවද කියනවනම් අනිමිත් සමාධියක් කියන එක අපිට වෙනමම පුරුදු කරන්න වෙලා. මේ තරම් නිමිත් අල්ලගෙන ඉන්නේ. ඒක තමයි මේ ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න මේ එක එක දේවල් නිමිති කිරීම නිසා. ඉතින් ඒක අතාරින්න කොහාම ප්‍රകൃති ඒක. එනකොට ඒක අතාරන ගමන යනකොට වක්කාර වෙනවා, බය වෙනවා, සහලවනවා, පද්දනවා, නලවනවා. ඒ තරම් බයයි මේකට යන්නේ. ඉතින් ඒ නිසා සද්ධාවට පිටලා ශීලයක් අරගෙන බෞද්ධ ස්ථානයකට ගිහිල්ලා වැඳලා ටික ටික ටික ටික පුරුදු කරන්න. ඒ පුරුදු කරත් සහලවනවා. ඉට්ටු කරගෙන එනකොට පුදුමාකාර සාලවිල්ලා සාන මොකද මේ අපි හම්බ කරපු සීරම සංඥාවක් විතරනේ ඒ සංඥාව ඒක නැති වෙනකොට හම්බ කරපු සීරම උඹත් නිකමෙක් හම්බ කරපු දේවල් ඇති වැඩකුත් නැහැ ඕක නිකන් සංඥාවක් කුදු සංඥාවක් විතරයි කියලා හීනක ඉඳලා නැගිටට පස්සේ හීනේ පාටියක ඉන්න පුළුවන් නැගිටින්න බඩගින්නතනේ එතකොට දන්නවනේ මේ හීනක හිටියේ කියලා <laughs> කටලෙව කන එක විතරයි ඉතුරු වෙන්නේ ඔය ජාති කෙරුවක්වත් හීනේදී මේ ප්‍රകൃතිය වැටෙන්නේ නැහැ. ප්‍රകൃතියේදී හීන තේරුම් ගන්නත් බෑ. අනිත් වගේ සංඥාව අයින් වුණාට පස්සේ බුදුවරු ආර්යයන් වහන්සේලා එනතන් ආර්ය භාෂාව ආර්ය විවහාරය මොකද්ද කියලා තේරෙන්න නම් මේ සංඥාවට පොඩ්ඩක් සමු දෙන්න ඕන. නමුත් හරි පුදුම බයක් තියෙන එකට. ඒකට පුදුමාකාර බයක් තියෙන්නේ මොකද මේ සංඥාවල් වලට තියෙන දාසකම නිසා. ඒ නිසා භාවනාදී පොඩ්ඩක් හරි ගිහිල්ලා එන්න පුළුවන් කමක් හම්බුණා නම් ඒකල ඒකට බය ආරව ගන්න පුළුවන් වුණා නම් එහෙනම් බෞද්ධෙක් කියලා කියන්න වටිනවා. එහෙනම් බුදුන් අදහනවා කියලා කියන්න වටිනවා. ඒ නිසා මේ මේ පෙන්වන්න දැන පොඩ්ඩක් අර කනකස්සාව යේසුස්ෙන් අහස බලන්න වගේ කලාතුරකින් අනිමිත්ත පෙන්න ආය නිමිත්තට ගෙනත් දානවා. ඉතින් ජීවත් වෙන්න කියනවා පුළුවන් තරම් අනිමිත්ත බහුල වෙන බහුලීකත වෙන ජීවන රටාවක් අරගෙන යන්න කියන එකයි කියන්නේ. ඔබ වහන්සේගේ ධර්ම දේශනාව මුලින්ගත් තීරණ නොකැලැල්ව පවත්වාගෙන යෑමටත් මාව නිවැරදි කර ගැනීමටත් සතිය පැවැත්වීමටත් යෝගියෙකුගේ ලක්ෂණ දැන ගැනීමටත් නොදැනුවත්ව හෝ සමහර ලක්ෂණ ජීවිතයේ පුරුදු කළ බව දැනුනි. බොහෝ උපකාර විය. ඔබ වහන්සේට ගෞරවපූර්වකව නමස්කාර කරමි. ඔක්කට තමයි ඉතින්. මයිලක මොනවද කරන්නේ? ඔක්කගෙන් ණයට ගත්තේවා තමයි. ඒක නිතරම බුදු පිළිමයක් ළඟට වෙලා ඉන්නේ ඕන වෙලාව account balance කරන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ සෝවාන් වීම සෝවාන් වීම සිදුවන්නේ භාවනාවේ යෙදී සිටියදී නොවන බවත් ඒ සඳහා අවශ්‍ය කරුණු සම්පාදනයේ වූ විට සෝවාන් වීම එකපාරටම spontaneously සිදුවන බවත් බව දැනුවත් වී ඇත. මෙලෙස සෝවාන් වන විට ඒ කෙනාට ඒ මොහොතේ ඒ දැනගත හැකිද නැද්ද? එතනම් මේ බව පසුව දැනෙන දැනෙනවාද? තමසිතේ වෙනසක් ඇති වී ඇති ලෙසින් දැනේද? ගෝවාන්සේ ඊයේ දේශනා කළ යමෙක් ඇසූ ප්‍රශ්නෙට පිළිතුරක් ලෙසින් වෙන දාට වඩා අසහන සහන බරත් අඩු බවත් සෝවාන් වූ කෙනාට දැනෙන බව එවිට කිසිම අවස්ථාවකදී කිසි විට අසහන යක් සෝවාන් වූ පසු සිදු නොවේද? සර්ණායි පාදයෙන් මෙලෙයි. මේකේ ආර ඇත්තටම ඉස්කෙඩියේ ගෙම්බිගෙන් අහන ප්‍රශ්න. ගෙම්බි එළියට ගිහිල්ලා ආවට පස්සේ ඉස්කෙඩිය අහනවා අම්මා උඹ ගියාට පස්සේ ගොඩ බිම කොහමද? කොහමද ගොඩ බිමේ ඉන්නේ? දැන් අපි ගොඩ බිම ගාව මැරෙනවනේ. ඉතින් ඉස්කෙලියක් ගෙම්බි පුළුවන් තරම් දන්න ගෙම්බි නුවණෙන් කියලා දෙනවා මෙහෙම එකක් තියෙනවා ටික දවසක් කරන යනකොට උඹලා එයි යතෙන්ද කියලා. කොච්චර කිව්වත් ඔබේ ජීවියාගේ தත්ත්වයේ ජලද ජීවියාට අරුමයක් තමයි. ඒ නිසාම සෝවාන් වෙච්චාම නිකන් පැස්සී දෙයි කියලා වගේ මොකද්දෝ හිතාගෙන. එතන ඊතර සැලකේ යුතු වෙනස්කම් වගේ සිද්ධ වෙනවා එහෙම නැත්නම් ඒවා චිත්ත වීදි වශයෙන් සහ අත්දැකීම් වශයෙන් ගොඩාක් ලංකාවේ ලියවිලා තියෙනවා. මොකද ලංකාව විතර ඔය පරිශන කරපු වෙන මොනම රටක්වත් ලෝකේ නැහැ. ඒ රටවල් අතරින් ඒ ආර්ය පරිශන කරපු රටවල් වලින් උගක්ම විචක්ෂණ බුද්ධිමත් ඉඳලා තියෙන ලංකාව විතරයි. අනිත ගොඩාක් ශ්‍රද්ධාවෙන් බාර අරගෙන ගණන් කරලා බාර අරගෙන ලංකාවේ නෑ ලංකාවේ ආය මොනවත් නැහැ. කිරි ගහට මෝල් ගහින් යනවා වගේ ඕනම රටක මිනිස්සු දන්නවා ලාංකික බෞද්ධයා කිව්වහම කවුරක් එක්ක වගේ කිට්ටු කරන්න පුළුවන් જાතියක් නෑ. ඒ නිසා අටුවා පොත්වල ලංකාවේදී අටුවා පොත්වල ලියලා තියෙන ඉතිහාසයේ අපේ ශ්‍රී ලංකයා ලංකිකා දන්නේ නැතුනට ගුරුමේ උපාධියක් ගන්න නම් ලංකාවේ ඉතිහාසය ඉගෙන ගන්න ඕන සබ්ජෙක්ට් එකක් විදියට. හරියට තම්බි කෙනෙක් මක්කම යනවා වගේ. ලංකාවට ඇවිල්ලා ගියත් බුරුම කෙනෙකුට ඒක විශාල සම්මානයක්. ඒ තරම මේක දැනුම සම්භාරයක් මේ ඔව්ව තොරතුරු ලියලා තියෙන නිසා. ඒ නිසා කියනවා මේ සෝවාන් මාර්ගයේදී සියලුම සංඥාවල් කපලා යනවා. ඒ කියන්නේ භාවනා කරන මනුස්සයෙක් නැහැ. නමුත් ඒත් එක්කම වගේ මොකද්ද වෙනසක් වෙච්ච බව තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට එයා කරන්නේ මේ මේ චිත්තක්ෂණය ආවර්ජනය කරලා බලන. ආවර්ජනය කරලා බලනත් මේ මනුස්සයා නෙවෙයි ඒ ධර්මතාවයක්. ආවර්ජනය කරනාට පස්සේ තේරෙනවා කොට උරයක් කන පිට හැරෙවි වගේ තිබුණ එකමයි එකපාරට ටක් කරලා කන පිට හැරවිලා තියෙනවා. ඒ සම්පූර්ණ ක්‍රියාවලිය කස කැවි කැවි කස කැවි කැවි ඇවිල්ලා එකපාරටම ගසලා දානවා. ගසන වෙලාවේ අත්දකින්න බෑ. අත්දකින්න මිනිහා නෑ. මත ආයෙ ගිහලා සෙටල් වුණාට පස්සේ තේරෙනවා වෙනසක් ඇති උනායි කියලා ආවර්ජනය කරලා බලනකොට තේරෙනවා. ආවර්ජනය කරලා බලනකොටත් මේක වෙන්න ඇති කියලා තේරිලා තේරුම් ගන්නේ සුතමේ ඥාන තියෙන එක විතරයි. එයා අහලා ඇසුවිරු ඥාන නිසා හිතා ගන්න නැති කෙනාට මොකද්ද වුණා කියලා වෙනස තේරෙන හැබැයි මේ නම කියාගන්න විස්තර බෑ. ඉතින් එයා සමහරලාට දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා කිව්වොත් අනිත් එක්කන කියනවා මේ වගේ වෙනවනම් අනවතත් ඒ මට්ටමටම හිත දාලා ආයසෝවන් වෙනවා කියන එක නෙවෙයි තියෙන්නේ ඒක ප්‍රතිවීක්ෂා කරලා ඒ මාර්ග චිත්තයට හිත දාලා එතකොට බෑ අච්චරම උත්කෘෂ්ටව සිද්ධ වෙන්නේ නමුත් ඒ ඒ හැඩයට පෙන්නනවා පෙනෙනකොට තේරෙන පටන් අර ගන්නවා. ඒක සිද්ධ වෙන වෙලාවේ මට බුද්ධියක් නැහැ. මම යන්නේ. ඉදලා ඉවරච්ච ගමන් තේරෙනවා කොට්ටෝරයක් කන පිට හැරෙව්වා වගේ තුවාලයක් සනීපුණා වගේ පිපාසය සංසිඳුණා වගේ බඩගින්නක් නිවුණා වගේ අර තිබුණු ප්‍රධාන සංයෝජන ධර්ම තුන සම්බන්ධ චිත්ත පීඩා ආවේග අසහන නැහැ සක්කාය දිට්ඨිය පිළිබඳව විචිකිච්ඡාව ගැන බුදුන් ධම්ම සංකේතී සැක පිළිබඳව ශීලබ්බත පරාමාස සෝවාන් වෙන්න මොකක්ද අවශ්‍ය කරන සීලේ ඒක මෙතෙක් දැන් අපි කරන්නේ රකින්නම් වාරේ සීල් රකින්න එකනේ ආමුදෝ දෙන එක ගන්නවා මිසක් දැන් වෙන කරන්න දන්නේ නැහැ නම සෝවාන් වුණාට පස්සේ දන්නවා ඔය කොඳුරු තෙල් කාලා 7යි 7යි ඕන කරන්නේ නැහැ තොවිලෙට අවශ්‍ය කරන්නේ මේ ටික විතරයි කියලා ඊට පස්සේ දැනගන්නවා මේ ටික කළ යුතු නොකළ යුතු කවුරුත් කියන දේවල් අහන්න ඕන කමක් නැහැ හැබැයි සමාජයට විරුද්ධව යන්නෙත් නෑ මොකද සමාජයේ ඉන්නේ සම්මුතියකනේ ඌවත් කරගන්න. මගේ පාර මෙච්චරයි යන්න ඕන කියලා අර තේරෙනවා. එහෙම නැත්නම් අපි සැකේ නිසා විචිකිච්ඡාව නිසා අපේ භාවනා ජීවිතයෙන් 90ක් කාලේ Tamange අත්දැකීම සැක කිරීමට යෙදෙන. ඒක උනාට පස්සේ සැකයක්. ඒ වගේම සක්කාය දිට්ඨිය වශයෙන් මේ මම කරනවා මට කරනවා මගේ මේ හිතවිලි මගේ මේ වේදනා කියලා බාර ගන්න දේවල් දන්නවා මේ වේදන වලින් කරදර තමයි නවත වගේ නෙවෙයි. මේ හිතවිලි ඇවිල්ලා ගියාට මං හිතනවා මට ආව කරලා වැඩක් නැහැ කියලා සැක සම්බන්ධ දේවල්, චිකිත්සා සම්බන්ධ දේවල්, සක්කාය දිට්ඨි සම්බන්ධ දේවල්, සීලබ්බත පරාමාස පිළිබඳව පොතේ ගුරාල මොන්න තරම් පච කියනවාද කියන එක තේරෙනවා. මේ පොත් කියලා තියෙන බොහෝ කෙනෙක් භාවනා කරපු අය නෙවෙයි. භාවනා කරන අය කියන්න බයයි. මොකද එහෙම කියවෙන් කොටු කරන්න බෑ මේ දැනුම ව්‍යාකරණයකට කොටු කරන්න බෑ. ඒ චිත්තක්ෂණය වචනයට අහු වෙන චිත්තක්ෂණය නෙවෙයි. ව්‍යාකරණට අහු වෙන චිත්තක්ෂණය. ඒ සංනිවේදනය කරන්න පුළුවන් චිත්තක්ෂණය. ඒක තමයි උත්කෘෂ්ඨ මේක. ඉතින් ඒක ලියන්න ගිය ගමන් ඒක උත්කෘෂ්ඨ භාවය නැති වෙනවා. නමුත් අපේක්ෂා කරන අය වෙනුවේ මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර ලියනවා. ඒක නිකන් හාවා හඳ දැක්කා වගේ දර්ශනයක් වෙසක් අච්චර දෙයක්. මේ නිසා අපි දැනුමට නිග්‍රහ කරන්න අරකයි. නමුත් ඔය දැනුමේ ඔය තරම් උත්කෘෂ්ඨ දෙයක් ඇත්තේ නැහැ. ඊට වඩා ගොඩක් වටිනවා. භාවනාවේ ලැබෙන කිචේ නිසා මේවා සාකච්ඡා කරන්න වැරදි නෑ. නමුත් කලාතුරකින් තමයි මේකෙන් කාරණාව sannivedanaya වෙන්නේ, උකහා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා පොත්පත් කියවන්න කියවට පස්සේ Tamanට භාවනා කරනකොට මේ වෙන දේවල් පොතේ දැනුමට ලියන්නේ මෙහෙමයි භාෂාවට දාන්නේ මෙහෙමයි, ව්‍යාකරණයට දාන්නේ මෙහෙමයි කියලා දැනගත්තා කියනවා. අත්දැකීම නම් කටක්වත් දෙන්නත් බෑ කියන්නත් බෑ. ඒ නිසාම ඒක උත්කෘෂ්ටයි. ඒ නිසාම කාටවත් තොරකම් කරන්නත් බෑ. ඒ වගේම කාටවත් දෙන්නත් බෑ. එයාට උපය ගන්න එකයි තියෙන්නේ. ඒකේ පළවෙනිම පියවර තමයි සෝවන් මාර්ගය ආපහු යන්නේ නැති පළවෙනිම කට්ටේ. බල්ල කට්ටේ අල්ලන තැන. එච්චරයි. ඔය අපි පැය පැය භාගයකට වැඩි පොඩ්ඩක් වෙලා අරන් තිනවා. ඉතින් අපේ අවසාන සතිವಾರේ නිම කරන්න ඉස්සලා වෙන කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවනම් එනත හේෂන් මාතර කියන්න කරන්න දෙයක් තියෙනවනම් ලාව ගන්නයි කියලා කරුණාවෙන් ඉල්ලයි. අවසරයි ස්ථාපන කියනවනේ සමායන මම දෙදාන් මම මම දන්න විදිහට බුදුරජාණන් වහන්සේ මේ මහා කරුණා ගුණය මේ මෙතන ශ්‍රද්ධාවත් ප්‍රදාන හේතුව තමයි වාසයේ මේ ලෝකයේ උපරිම ඒ ලබා ගත්තට පස්සේ ඒ ලබා ගන්න දෙයක් නෑ. දුකම ලැබේ උපරිම දේ ලබා ගත්තට පස්සේ සතු තීරණය මේ විචින්දාට ඇවිල්ලා මේ දේ දෙනවා කියන්නේ. මොකද ඒ ඒ ගැති තීරණයෙන් දෙන්න ඊළා වාසයේ ලබා ගන්න කිසිම දෙයක් නෑ. අපේ මේ අපේ මේ විචින්දාවත් දෙවියන්ගෙන්වත් කිසිම කෙනකින් ලබා ගන්න දෙයක් නෑ. මොකද උපරිම ලබා ගන්න ඉවරයි. ඒක තමයි මහා කරුණාව කියන්නේ අපි මෙච්චර ශ්‍රද්ධාවක් තියෙන අපි මෙච්චර ආදරය කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ හේතු නිසායි. මොකද කිසිම ලාභ සත්කාරයක් නැතුව ඇවිල්ලා අපි දන්න විදිහට අපි ජාතක කතාවල අහලා තියෙන නිന്ദා අපාස ලැබෙන්න ඕන දේවල් මේ සෙලදී ඔක්කොම දේවල් දැක්ක කිසිම දෙයක් ලබා ගන්න නෙමෙයි. ඉතින් ඒ දෙක කරලා අපිට අද යමක් ගෙරගෙන තියෙනවා. මට දැන් මේ අවස්ථාවේදී නැත්තටම අපි දැන් කාලවල බුදුරජාණන් වහන්සේ නමුත් ධම්මජීව සංඝාසය ලබා දෙනවා කියන්නේ. ඒ මේක එක්කනා තියා බලලා හරියන්නේ උඹලා උඹලා දමුඩු ගහන වැඩට බෑපල්. එච්චරයි කරන්න තියෙන්නේ. ඔක්කොම හැමදාම තනින් කිරි පොනකම් බලන ඉඳලා හරියන්නේ නැහැ. තම තමන්ගේ වැඩ ටික කරන එකයි තියෙන්නේ. ඒක මට කියන්න ඕනේ ඇත්තටම මේ මිත්‍රිගල නිස්සරණ වනයේත් අපි ඇත්තටම මේ මේ අවස්ථාවේදී පාවිච්චි කරන්න උන්වහන්සේගේ ඒක කියලා හරියන්නේ නැහැ ගොයියෝ. ඒක තමන්ගේ මේ දෙන අනුන්ගේ ආඩි අධ්‍යනාවේ අනුන්ගේ කැඳ ඇලියෙන් තියෙන කැඳ ගා ගන්න හදනවා. තමන්ගේ හාල්මිටක් දාන්න නැතුව. ඒක හරියන්නේ මේකම හාල්මිට හාල්මිට දාන එකයි තියෙන්නේ. ඒකට කැඳ හැඳි ගෑවේ. නැත්තම් නිකන් වතුර තමයි පැයි පැයි තියෙන්නේ. මේ කාටම කරන්න රාජකාරියක් තියෙනවා. හැම කෙනෙකුටම තියෙනවා. ඒකට මේ අම්මා භාවනා කියවර කෙරුවා දීයේ කිව්වට පස්සේ මෙහාට එමු බලන්න දැන් අද අද පිම්බෙනවා කියන එක ලොකු වෙනවා පළල් වෙනවා උස් වෙනවා එහෙම කියන්න පුළුවන් එහෙම කිව්ව වැරදිද ඇකිලිගෙන පාතට යනවා ඇකිලිගෙන පාතට යනවා ඉච්චරයි ඒ වගේ පාතට යනවා ආ ඉතින් ඔය ඔයෙන්නේ ඔබ මේකට ඉස්සෙනවා තේරෙනවා ඇකිනොට පාත් වෙනවා තේරෙනවා මේ විදිහට බල බල හුස්ම රැලි කීයක් පිම්බි මැක්ලින් කීයක් බලන්න පුළුවන් මේ මේ විතර බල බලා කීයක් යන්න බලන්න. අයියේ කියපු බයිලා බල බලා නෙවෙයි. රුවන්වැලිසෑය රත්න රුවන්වැලිසෑය මේ මේ අනම්මනම් බලන්නේ නැතුව මේ පිම්බෙනකොට ඉස්සෙනවා හැකිනට පාත් වෙනවා විතරක් බල බල නැත්නම් ඒක සුද්ධෙම හිත තියාන කොච්චර යන්න පුළුවන් හුස්මරලි කීයක් පිම්බීම හැකිලින් කීයක් බලන්න පුළුවන් ඒක තව හයක් කරගන්න මොනවද කරන්න ඕන දැන් පහක් පුළුවන් දැන් ඒ දීලා තියෙනවා පහක් දැන් මම අනිත් දවසේ වාඩි වෙලා අදිස්ථානයක් කරන්න ඕනේ මට දැන් මෙච්චර පින්කම් කෙරුවා දෙකේට පස්සෙන් ඉස්කෝලෙත් ගියා දෙල්ලමක් නෙමෙයි මං නිසා මට මේක හයක් කරගන්න ලැබේවා නම් වෙයි කියලා හිතනවා පහකට පුළුවන් කියන එක දන්නවා දැන් අදිස්ථාන කරනවා මට මගේ මහතට මේ මදයි දෙකේ පන්තිර ගිය මනස පුස්ම රැලි පහක්වත් දන්නවා කිව්වා පොඩි දෙල්ලමක් නෙමෙයි හයක් හතක් අටක් නවයක් කියලා මේක දිනු කරන්න තමන්ගෙම දැනුම යොදන එකයි තියෙන්නේ එතකොට අර වගේ කෝලම් වෙනවා. මේ පැත්ත තද වෙනවා, රතන සූත්‍රය ඇහෙනවා. ඒ ඔක්කොම මාර බලවේග. ඒ එකට ගියත් මේ වැඩේ කරන්න බැරි නේද? හරි ඒ වුණාම තද වෙලා තියෙනකොට හුස්ම දිහා බලන්න බැරිද කියලා බලන්න. ඒක තියෙද්දි අර විදිහට ඉස්සෙනවා පාත් වෙනවා පේනවා. හිතෙන්නේ පේනවා කියලා තියෙනවා කියලා නැත්නම් මේ උරිස තද වුණා තිබුණත් ඉස්සෙනවා පාත් වෙනවා බලන්න පුළුවන් කියලා දෙහිතේ. එච්චරයි. අරගෙන කියන්න එපා. කියනවනම් කියන්න තියෙන මගේ උරස්සේ තදවිල්ලක් ආවා ඒතිෙද්දිත් මට උස්සී පිම්මෙනකොට ඉස්සෙනවා දැනෙනවා නැතිනොත් පාත් වෙනවා මේ මාතුකාට කතා කරනවා ඒක සක්මන ගැන කොහොමද කියන්නේ මේ වම මේ දකුණ කියලා වෙනස තේරෙනවද? තේරෙනවා. මොකද්ද වෙන්නේ? ඉස්සට වගේ යනවා. ඒක දෙන වෙනසක් නැහැ කියන එක නේ කියන්නේ. දැන් මගේ ප්‍රශ්නේ මේකනේ. වම තියෙනකොට වම තියෙන බව දන්නවා, දකුණ තියෙන දකුණ තියෙන වෙන් කළ දැනගන්න පුළුවන්ද? මොකද්ද වෙනස? වෙනස දැන් දැන් මේ ඉස්සෙල්ලා උසාවිය කියපු එක දැන් නැහැ කියනවා. ඉතින් ඒ උසාවිය කොටුවේ ඉඳකට බොරු කියන්නේ. ඉස්සෙල්ලා කියනවා ඔව් කියලා ඊට පස්සේ ආනන්ද අරස්සසාන කරනවා නැහැ කියලා. ඥානිට පස්සේ භාවනා කරනකොට බලන්න ඕනේ වම තියෙන කොටයි දකුණ තියෙන කොටයි ඇස් දෙක කකුල් දෙක දිහා බලලා නෙවෙයි භාවනා කරන්න ඉස්සරහන්නේ. මට හරියටම මම දන්නේ කොහොමද මේ දකුණ කියලා මේ වම කියලා. හිත දන්නවනේ කොහොම කෙරුවක්වත්. දැන් මේ මම අහනවා බව දැනගෙන මතක තියාගෙන බලන්න කොහොමද දන්නේ. ඒ සමහර විටක මොකක් අමාරුයි ආශ්වාස ප්‍රශ්වාස වගේ වෙනස අල්ලන්න අමාරුයි. තමන්ට ඉලුඹෙන් පටන් අරගෙන තියන්නේ මුළු කකුලම තියනවාද නැත්නම් සමහර පිටපැත්තට බකල් කකුල් තියෙන කට්ටිය පිටපැත්තට බර වෙනවා. ඇතුලෙන් බර වෙනවා. එමෙම බලනකොට වම් පායේ දකුණු පායේ මොනවා හරි වෙනසක් තියෙනවාද කියලා. ඒක කොහොමඩක්වත් ඒකට අවධානය යොමු වෙන වැඩිනේ. මම දකුණට. ඒ එහෙමද? ඉච්චර තමයි. එයින් එපිට කියන ඔක්කොම જાති ඔක්කොම මායාවේ උලීලි. මායාවේ විසු උහිලු. ඒව දිගේ කතා කරන්න ගියොත් මේ ආනපානට නොසලක හැදියා වෙනවා. අපිට කරන්න තියෙන ආනපානේ පිම්බි මහැකිරීම ඔය කොච්චර කවුරු වල 10ට තනින් නැතුවත් මම වෙනදට වැඩිය පහක් බලපෙකේ හයක් බලනවා හතක් බලනවා සක්මන් කරනකොට පියවර කීයක් යන්න පුළුවන්ද කියලා බලනවා කියනවා. මේ කියනකොට තේරෙනවද නැත්නම් පොරොදෙනක් වෙයි කියලා හිතනවද නැත්නම් අපරාධේ කාලේ කියලා හිතනවද දවස් දෙකක් දවස් පහක් නිකන් නාස්ති වුණා කියලා හිතනවා. ඈ? කොහෙද පදිංචි කොහෙද? කනේ කොයි කොයි හරියද? ඒකට බස් කී එක දෙන්න තියෙන්නේ. නැවත. ඒ නිසා ගෙදර ගිහිල්ලා කරන්න වෙලා තියනවාද? හවසට පොඩ්ඩක් කරන්න නැත්තම් වෙන වෙලාවට මොකද කරන්නේ? බත් වෙනවා. ඈ? යන්නේ. ඔය වයසට යන පිනත කරලා තියෙන ගාන වල ගන්නයි. සක්මන් කරන වෙලාව තියෙනවා ඒකද කියන්නේ. පුළුවන් කියලා හරියන්නේ ඒක කරන්න කියලා මං කියන්නේ. හරියට දවසක් පැයක් කරගන්න මේ වෙලාවේ සක්මන් කරන මේ වෙලාව මේවා කරන කියලා බුද්ධ වන්දනාවක් වගේ ඒක හරියට නිචපතාම කරන්න. එතකොට නම් මොකුත් නෑ ඔය මේ පුදුමාකාර ගැම්මක් එනවා. මම මේ ගැම්ම හරි ගියට පස්සේ ගැට ගහ ගන්න හැටි මම මේ කියන්නේ. හුස්මට පිම්බීමක් කියනවා ඒ දෙකේ විස්තර බලන්න. වෙන කොච්චර කෝලම් තිබුණත් මල් මල් මාලයකට මල් ලැබුණාට කොයි මාලේ මාලේ මලක් ගත්තත් ඉදිකට මල පසාරු කරගෙන යන්න එපා. එතකොටනේ මල් මාලට වැටෙන්නේ. ඒ වගේ එන ඕන දෙයක් හතිය හරහා අමුණගෙන අමුණගෙන යන්න. පිටකොන්ද තද වුණත්, පතන සූත්‍රය වුණත් වම පිම්බි මැකිලිමයි බලන්නේ කියන්නේ අනිකයි කියන්නේ. ස්වාමීන් වහන්සේ මම භාවනා කරලා විනාඩි 10ක් විතරකට මම ලොකු ප්‍රශ්නයක් දැනෙනවා ඒක විනාඩි 5ක් වගේ ඕන පිළිලා පිළිලා මට නැදෙන සහවිය. ඉතින් මම ඒක භාවනාවට අපහසුවද බාධාවද ඒක තියෙද්දි සතිය පවත්නවා. ඒක තියෙද්දි හුස්ම පේනවනම් ඔව්. එහෙනම් බාධා වෙලා නැහැ. මායාවත් දන්නා රති රඟ ආවත් Taman ගත්ත අරමුණේ ගියා නම් ඒ ඒ කටේට මොනම බලපෑමක්වත් කරන්න බෑ. අපි ඇස්සරලා බලලා මේ කටිය රංගන බලන්න ගියොත් තමයි භාවනාව කැඩෙන්නේ. යම තවත් මම විදහාවේ ආයුර්වේදික සීලය තමයි සමාදන් වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ගෙවල් දොරවල ඉන්නකොට ආජීවට්ටම සීලය සමාදන් වෙච්චාම අටවෙනි සීලෙන් අපි මුළු ආජීවයෙන්ම බැඳෙනවා. ආජීවයෙන් කියලා කියන්නේ අපේ ජීවන රටාව කාටවත් සූරකෑමකුත් නැහැ. සතු සතුන් මැරීම හොරකම් කිරීම මොකුත් නැහැ. මේ කියන්නේ සමාජීවයට බැඳෙනවා. ඒ නිසා පංචිල් පදවල ආජීවය නැහැ. පංචිල් පදවල තියෙනවා සුරා මේරේ මධ්‍යපම. මේක ඒක නෑ. ආජීවයෙන් බැඳිලා තියෙන නිසා තමන් ලොකු සාසින්න කයින් නිවන් දක්නා සීලයක් කියලා කියනවා. ඒක හොඳයි. පස්සේ පංචිල් වල වැඩි හොඳයි. හැබැයි ඊට වඩා හොඳ ඒවා තියෙනවා ඈ. ඒක නේ ඒක නිසා හොඳයි කියන්නේ හොඳයි කියලා කියනවා. හරි වෙන කවුද ඉන්නේ වෙන මොනවත් අදහස් ප්‍රකාශ කරන්න කියන්න කරන්න අපි මේ තියන් පින්දීල වැඩ ඉවර කරන්න ඉස්සර වෙලා. නෑ නෑ මම අහන්නේ. මේ සමහර පොඩ් ගිරිගේ තමයි සිතිවිලිම වැරදිය තමයි ඒක ක්‍රියාත්මක කරන්නත් කියන්නේ. හිතනවා. වැරදි අදහස් එනවා ක්‍රියාත්මක කරන්න දෙන්නම මම නෙවෙයි. අදහසත් මගේ නෙවෙයි ක්‍රියාත්මක කරන්න හිතන එකත් මගේ නෙවෙයි. ඉතින් ප්‍රශ්නේ නෑ අල්ලපගෙද රේඩියෝ දැම්මට අපි ලයිසන් ගන්න ඕනේ. අල්ලපගෙද මත රේඩියෝ ගිනිද අපිට මොකද ලයිසන් ගන්න. අපාරේ තయ్య ගිහිල්ලා ලයිසන් ඉල්ලන. ඉතින් කොළ මහත්තයා අහනවා මොඩල් එක මොකද්ද? අනේ මන් දන්නේ නෑ. මොකද ගන්නෙ නෑ අල්ලපු ගෙද රේඩියෝ මට ඇහෙන ඉඳ මම මේ ගන්නෙ. එතන එහෙම ඇහුණට රේඩියෝ ගන්න ඕනේ නෑ රේඩියෝ අයිති කරාට විතර රේඩියෝ ලයිසන් ඕන. ඒ නිසා අල්ලපු ගෙද රේඩියෝ දැම්මට මේ ගෙදර කට්ටිය ලයිසන් ගන්න ඕනේ නෑ. ඉතිවිලිත් වෙනවා. ඉතිවිලි ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා හිත කියනවා. ඒ දෙකම මම නෙවෙයි නං. බුලේ ඉතින් මම මොකද කරන්නේ? ඒකට බලන්න ඉන්න තියෙන මේ කාගේ නාටකවත්ද මේ නටන්නේ? කාගේ න්‍යාය පත්‍රවලද මේ නටන්නේ? ඒක ලියලා ඉවත් පස්සේ පශ්චාත්තාපත් කරගන්න. කෙරුවත් පශ්චාත්තාපය, වැරදුනත් පශ්චාත්තාපය මේ දෙකම බුබුලු. නිකන් සබම් බුබුලු. නිකන් මේ මඩවලක මත වෙන බුබ් බුබ් බුක් කරන මත වෙන පේන බුබුලු වගේ. ඔකට අයිතිවාසිකම් කිව්වොත් ලෙඩ තමයි. මේක නිකන් මඩ ගොහරුවක්. මේක විවිධාකාර ප්‍රාණීන් ජීවත් වෙනවා. ඒ ප්‍රාණීන්ගේ වැඩ කරන නිසා උලම් බුබුලු එනවා. මම කියා ගන්න නැතුව මගෙන් නැත නැත්නම් ගාලල්ලා කියන හිතපයි ඉවරයි මඩ වල දිහා බලන ඉන්නවා. ඒක පේන උනේ ගාලල්ලා ඉතින් මම මොකෝ. ගා ගන්න එපා. ගාගත්තොත් ඇඟ දැම්ම අත දැම්මොත් ඇවිස්සෙනවා අතේ තෙත් තෙත වෙනවා. මේ අත දාන්න නැතුව ඉන්න එක තමයි ප්‍රශ්නේ. ඒ ලේසි නෑ. ගා ගන්න නැතුව ඉන්න කිව්වට මේ ගාලල්ලා කියලා ඉන්න කිව්වට ලේසි නෑ බුදුජානනාංශයේ කිඹුලත්පුරයට වැඩියට පස්සේ මේ කුඹුලත්පුර නෑයේ සේරම ගණන් ගත්තේ නෑ බුදුහාමුදුරුවෝ. කොහොම නොසලකා හැරියා. ඊට පස්සේ බාල ළමයි ටික ඉස්සරහට දාලා වැඩි හිටියෝ පැත්තටලා හිටිය පච්චිට පොඩි කට්ටිය ටික වැඳපල්ලා වැඳපල්ලා වැඳපල්ලා කියන පොඩි උන් ටික වැඳ ලොක්ක වැඳේ නැහැ. ඉතින් බුදුරජාණන්සේ දැක්කම මේ මිනිස්සුගේ මාන්නකාරකම නිසා මේ තමන්ගේ ලියන අය ටික. අනිත ඕනම කෙනෙක් ලෑස්ති බුදුහාමුදුරෝ බාර ගන්න. පස්වක මහණුන් බාරගත්තෙත් නැහැ, සාක්‍යයෙන් බාරගත්තෙත් නැහැ. පස්සේ බුදුරජාණන්සේ ඔය පොකුරු ඇස කියන එකක් ඇසෙව්වා. කැමැති කෙනෙක් දෙමෙන්න පුළුවන්, කැමැති කෙනෙක් නොතෙන්න පුළුවන්. අදිෂ්ඨාන කෙරුවොත් දෙමෙන්නේ නැහැ. අදිෂ්ඨානකේ ඕන දෙමෙන්නත් පුළුවන්. ඒක බුදුහාමුදුරගේ විකූර්ණයක්. ඒ තමයි ගාලල්ලා කියලා ඉන්න පුළුවන්. ඕනන්ත වෙනවා ඕනන් නැහැ. ඒක නිකම්ම බෑ. මේට වැඩි වර්ෂාවක් වහින දවස පුරාම වහිනවා. ඒක මේ මේ මායාවේ මේ මේ ගිනිඅඟුරු ඇසට වැඩි හපක්. අපි මොන දෙයට ඔළුව දැම්මත් ඒක ඊතලයක්ම තමයි විසපෝපු. අය මොකක්වත්ම ගණන් ගන්න බෑ. වැඩියෙන් පත්‍ර බැලුවොත් වැඩියෙන් හිතට අමාරුයි. වැඩියෙන් ටෙලිවිෂන් බලුවොත් වැඩියෙන් හිත තමයි. වැඩියෙන් අනුන්ගේ ප්‍රශ්න අහුවොත් වැඩියෙන් හිත තමයි. ඔය ඕන කෝජීතුවක් ගහගත්තා වයි කියලා පැත්ත කරලා නිකන් හිටපුවම ගාලල්ලායි කියලා මොකක් අප්‍රශ්නයක් නැහැ. අතින්ද බෑ. ඉන්න බෑ. පත්‍රේ බැරිවේ නෑ මේ ටිකේ නිවුස් ඇහුවේ නෑ. අල්ලපු ගෙදර මිනිස්සයා කයිවාරුවට කට දුු උත්තර අහුම්කන් දුන්නේ. ඉතින් නිකන් පාළුයි වගේ. වන්දනාව වන්දනාව යන්නානේ කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා බැට වන්දනාවක් හරියන අර හම් වෙන විවේකයේ ඒ තරම්ම නදකින්න පටන් කියලා දණියෙන් පල්ලයට විසි කරලා තියෙනවා අපිට ඉතින් මොනවා හරි මේ පාළුව නැති කරන්න ඉතින් හිත මොකද කරන්නේ අදහදා දෙනවා වචනයත් හදාදා දෙනවා කයත් හදාදා දෙනවා ඊට පස්සේ අපේ කියාගෙන මගේ කියාගෙන කොහෙදෝ යන දේවල් ඉතින් තරනවා ඉතින් બોලේ මම මොකද කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. සතුටුමත් වෙච්ච කෙනාට දන්නවා මේවා කරන දේවල් නෙවෙයි කෙරෙන දේවල් අකුසල් වෙන්නේ අකුසල් වෙන්නේ මෙවුවා තැවුනොත් තමයි. මට පශ්චාත්තාපුනොත් තමයි. ඒකට මේ ගාලල්ලා කියන එකත් පොඩි වචනයක් නෙවෙයි. පුළුවන් නම් අල්ලගෙන ඉන්න. දැන් මොකක් සම්බන්ධයෙන් පරිච්ඡේ ඥාන බලන්න ඕනේ ආනාපාන සතියද සක්මනද? එකක විස්තර කියන්න වට එකක් වෙන හැටි කියන්නේ එතකොට ඒකෙන් කියලා දෙතයි. ඔය ඒකට ආස්වාද ප්‍රසආසයේ දෙහිතන හුලං ටික නාමේ මේ ආස්වාද මේ ප්‍රසආස කියලා වෙන්කොට දැන ගැනීම මේ හුලං හිත රූපේ මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි කියලා දැනීමට නාමය කියනවා. මේ වේදනාව කියලා දැනීමට නාමය කියනවා. ඒ වුණත් ඉතින් ඔය දෙක දැනීමක් නේ. දැනීම නාමයේ මේ වේදනාව ඇවිල්ලා තියෙන රස්නිය එකක් ඇඟේ වැදිලා නම් රස්නිය එක රූපේ. දැන් ආස්වාස ප්‍රස්වාස කොටස් රූපේ. ඒ ආස්වාස ප්‍රස්වාස මේ වෙන එකක් නෙවෙයි කියලා වෙන්කොට දැනගන්න එක නාමය. ඕනම සංසිද්ධකේ විදිහට බෙදලා තේරුම් අරගත්තාම ආවා. රසලේෂන් වහන්සේ අතනින් පොතේ දෙනවලු සංකල්පම් කියන්නේ විස්තයක් සත්‍යයේ නිවැරදිව පැහැදිලි වෙනවා හිතන්න පුළුවන් ඒ විඥානය ඉන්නකොට අපහසුතාවයක සත්‍යයේ නෙවේ කියන්නේ කිසියම් කවුරුහරි ඉන්නවද නැත්නම් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ විඥානය කියලා මොකක්ද අදහස් කරන්නේ සිතිවිලි මනස ඉතිවිලි කියලා කියන්නේ චෛතසිකනේ විඥානේ නෙවෙයිනේ. ඒකට විඥානයක් තියෙනවා කියලා කොහොමද දන්නේ? දැන් අපි මොනවද කියන්නේ අපේ ශරීරය ගන්නවා. සාමාන්‍යක අනිත් ප්‍රාණි වස්තු වලට එන්නේ ඒ සතුමාභිතෙන් තියෙනවනේ. මොකටවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නෑ නෑ ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්නේ. නෑ සිත හිතලා අපිට වගේ යමක් කරන්න පුළුවන් කියන එකක් හිතලා මේක කරන්න පුළුවන් කියලා ගන්න එකද විඥානයේ කෙටකට අදහස් කරන්නේ. නෑ නෑ ඒක නිසා අපි තර්කයෙන් බහ ගන්න පුළුවන් විඥානයක් තියෙනවා කියලා බාරගත්තොත් පටන් ගන්නකොටම වැරදි. අපිට තියෙන විඥානයක් කියන එකක් තියෙනවලු මම පච කරලා පෙන්නන්නම් කියන එක බාරගත්තර ගමන්නේ. එහෙම තියෙනවලු මම මේක පච කරන්න. ඒක ක්‍රියාත්මක වෙන්නේ සවිඥානික අවිඥානික දෙකේම තියෙන පටවියාපෝ තේජෝ ක්‍රියාත්මක වෙන්නේ ඒකේ ධාතු නියාමයක් අනුව. අපි ළඟ තියෙන එකේ මට මේක කළ හැකියි කියලා හිතනවනම් ඒක තමයි මෝඩකම කියලා කියන්නේ. භාවනා කරා එහෙනම් ඉතින් මම මට පුළුවන් නම් මට විඥානයක් තියෙනවා. හුස්ම රේ 1000ක් විතර යනකම් පිට යන්න නැතුව හිත තිබියන්කෝ කියලා කියනවා. කියන දේ අහනවා. අහන්නේ ඒක පෙන්වන්න ඕන. ඒක පෙන්වන්න හරි විඥානයක් තියෙනවා බබා වාඩි වෙන්නකෝ සුදු ඇඳ ගන්නකෝ නාන්නකෝ සිල් ගන්නකෝ වාදායන විඥානයක් තියෙනවා ඉන්නේ හුස්ම ටිකේම තියාගෙන ඉන්නකෝ. තියෙනවනම් හරි. කාටවත් නැහැ. ඒ කියන්නේ කියන්න පේන විඥානයක් කියලා යමක් තිබ්බට එහෙම දැන් නැහැ. සත්‍ය පුද්ගල කියන එක පස්සට යන්න බලමු අපි විඥාණයෙන් පටන් ගත්තා නම් විඥාණය සුද්ධ කරගමු. එහෙම විඥානයක් තියෙනවායි කියලා කිව්වනම් ඉතින් ගොඩ ගන්න පුළුවන් මෝඩකමක් නෙවෙයි. තියෙනවලු මම පච කරන්නේ. එච්චරයි යෝගාවචරය කියන්නේ. එහෙම එකක් තියෙනවලු මම මම ඒක පච කරලා පෙන්නන්න. නෑ කියලා පෙන්නන්න. මට තිබ්බට කය හිතේ හිතින්නේ නෑ. හුස්මේ හිත හිතින්නේ නෑ. කියන දේවල් නෙවෙයි කියවෙන්නේ. හිතන්න ඕන දේවල් නෙවෙයි හිතෙන්නේ. ඉතින් කොහෙද විඥානය? ඒ නිසා ප්‍රශ්නේ විසඳ ගන්නකොට විග්‍රහ කරනකොට අපි මේ හිතාගෙන ඉන්නේ මේ රේකී අධ්‍යාපන ක්‍රමේ සහ රේකී චින්තන ක්‍රමේ ප්‍රශ්න මෙවුවා. මේකට විඥානයක් ඇත්තේ කියලා කතාවක් බුදුජාන් වහන්සේ ළඟ නැහැ. බුදුහාසේ කියන්නේ විඥානයක් තියෙනවා කියලා කියනවනම් මම මෙන්න මේව බොරු කරලා පෙන්නන්න. ඒ ඒ සඳහා ඒකට කියන්නේ null hypothesis කියලා. මොකක් හරි රිසර්ච් එකක් කරන්න ගියාම null hypothesis එක බාදාලා ප්‍රොජෙක්ට් එක හදලා ඒක ඩිස්ප්‍රූව් කරනවා. ඒක ඒක ඒක නිෂේධනය කරනවා ඒකෙන් තමයි එතකොට ඒ වැඩේ හරියන්නේ. ඒ නිසා මෙවුවා මේ මේ මොනවද ඒවට කියන්නේ නාස් උපකල්පන මේවා. තියෙනවා කියලා තුන උපකල්පන නැතුව විඥානය කියලා එහෙම පෙන්වන්න පුළුවන් දෙයක් එහෙම මම දන්නේ මේ ප්‍රශ්නේ අහපු විදිහටයි මම විග්‍රහ කරේ මට මම හිතනවා ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ නැතුව ඇති කියලා. නමුත් මේ හොඳට භාවනා කරලා බලන්න බුදුජානනාංශී යම් යම් දේවල් මේ සම්මත කරලා තියෙනවා. සම්මත කරලා සම්මත කරන්නේ ඒක නෑ කියලා ඔප්පු කරන්න මිසක් තියෙනවා කියලා ඔප්පු කරන්නේ නෑ. ඉස්ලාම දෙයක් කියලා අපි ගන්න කිසිම දෙයක එකක් නෑ අඩු ගන්න දෙකක් කියන්නේ විතරයි නාම රූප වලින් පෙන්නන්නේ. මොනම දෙයක ඒකකයක් කියලා දෙයක් බුදුදහමේ බාර ගන්නෑ. හැම දෙය ගන්න ඕනම සිද්ධියක අඩු ගන්න පුරුද්දලා දෙකක් හේතු වෙලා තියෙනවා. දෙක ගැලෙවට පස්සේ ඔය අපි හිතන ඇට්‍රිබියුෂන්ස් එකට දෙන්න බෑ. අඩු ගානේ නාම රූප දෙකට කැඩෙනවා. ඊට පස්සේ නාම වශයෙන් චිත්තජයසික කරනවා. රූප වශයෙන් පටවිය ආපතු විජවල. ඊට පස්සේ කැඩි කැඩි කැඩි කැඩි කෙලවරක් නතෝ කරනවා. ඒ කියන්නේ එකක් කියලා දෙයක් ලෝකේ නැහැ. සකබලධාරී දෙවියෙක් ඉන්නවා. ආත්මයක් තියෙනවා. බ්‍රහ්ම පදාර්ථයක් තියෙනවා කියලානේ පටන් ගන්න හැම ආගමක. මෙතන ගන්න ඕනම දෙයක අඩු ගානේ දෙකක පුරිද්දිල්ල. එහෙනම් කියන්නේ නාම රූප දෙකේ වුණාම තමයි විඥානයකට අන්තර වෙනක් දෙන්න පුළුවන් සිද්ධිය පටන් ගන්න එතනින්. ඒ කියන්නේ නාම රූප දෙකක් පචයක්. මේ දෙකක් කියලා තියෙනවා කියලා ගත්තොත් මේ දෙක දෙකට ගැටකොට කේස් පාක්ෂයක් කරනවා. ඒ නිසා මේ පටන් ගන්න දෙකත් පචේ. ඒක තියෙනවා කියලා ඔප්පු කරන්නේ නෙමෙයි මේ හදන්නේ. හරි. එහෙම එකක් තියෙනවා කියලා උඹ හිතානින්න ඒක නැහැ කියලා මම ඔප්පු කරලා දෙන්නම් කියලා මිසක් බුදුහාමුදුරුවෝ තියෙනවා කියන්න කොන්තරත්යක් බාර අරන්නේ නැහැ. එතන ආත්මය පිළිබඳව කතා කරනවා බුදුහාමුදුරුවෝ. ඕලාරික ආත්මයක් තියෙනවා, මනෝමය ආත්මයක් තියෙනවා, අරූපී ආත්මයක් තියෙනවා. හැබැයි මේ තියෙනවයි කියලා මම ගත්තේ මේක මේ මේකක් උඹලා තියෙනවා කිව්වට නෑ කියලා පෙන්නන්න. ඉතින් ඉස්සෙල්ලා අර්ථකථන දෙන ඕලාරික ආත්මය කියන්නේ මේක ඊට පස්සේ මේ විදිහට බලලා මේක නිෂ්පබා කරලා දානවා. මෙහෙම එකක් තියෙනවා ඒක මනෝමයයි කියලා ලෝකයක් වෙනවා ඒක නිෂ්පබා කරන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට බලපන්. මෙන්න මේක තියෙනවා අරූපී එකක් ඒකත් නිෂ්ප්‍රභා කරතයි ඒ නිසා ඔබ දීපන් ඕන දෙයක් කියනවනම් ඒ ඔක්කොම නිෂ්ප්‍රභා කරලා පෙන්නන්නම් කියලා මාසිකවද අපි අපි දැන් ලයිව් එක තමයි එයාපෝට් එකේ වායය පටින් කියලා ගත්තාම ඉතින් මම කිව්වත් ඒක ඉච්චරයි ඒ ඔක්කොම පටන් අරගන්නේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම ඇවිල්ලා තියෙන්නේ ද්‍රව්‍ය මැවුනට පස්සෙ මේ ලෝකේ තියෙන සටන් ඔක්කොම තියෙන්නේ මේ ඔක්කොම අද්‍රව්‍යෙන් ඇවිච්ච දේවල් ඒවා යන්න ඉතින් සම්මත ලෝකේ ඉඳගෙන යන්න බෑ භාවනා කරලා පරමාර්ථ පැත්තට ගියාට පස්සේ පටවියාපෝ තේජෝ ගත්තට පරිමාවක පටවියාපෝ තේජෝ තියෙනවනම් තියෙන 104යි පරිමාව ගොඩක් හරිය තියෙන හිස්. අපිට ඒක ගෝචර වෙන්නේ. ඒ නිසා අපි පටවියාපෝ තේජෝ වලන් නඩු කියනවා. නඩු කියන්න ඕන 194ක් 96ක් තියෙන අවකාශ ධාතුවත් එක්ක. ප්‍රශ්නයක් නෑ අවකාශ ධාතුව 21ක් එක්ක ගැටෙන්නේ. අපිට අහුවෙන්නේ නැහැ. නිසා මේ තියෙන එකෙන් අල්ලගෙන අපිට දැන් පේනවා කියනවනේ. ඔය තියෙන ටික තියෙන මුළු මුළු වොලියුම් එකම බලපංකො දැන්. කොච්චර පොඩ්ඩක් අල්ලගෙනද ඔච්චර කල් නැටුවේ කියලා. අවකාශයට යොමුකාරයේ අවධානය යොමු කරන්නේ පඨවි ධාතු අපෝ තේජෝ හරහ ආස්තික ප්‍රඥප්තිය හරහ. එතන ඉන්න කතා කරලා කමන්නේ නැහැ. මම මගේ කියන කෙනෙක් නෑ කියන්නේ මට දෙසින් හිතෙනවා මොකද එහෙම මේ ඉස්සරහට මේ ළමයි කියලා ඉන්නවා මගේ කියන තියෙනවනේ කියලා භාවනාවේදී මොකද නැති තැනකට යන අවස්ථාවක් තියෙනවානේ එතකොට ඒකට හිතන හිත මම හිතනවා දැන් ඇසකරන මාසිය වැඩ කරන්නේ නැවෙන වෙලාවට එතකොට මම මම කියන්නේ ඒ තාක්ෂණයට මගේ මම දැක්කද මගේ හැරි සම්බන්ධයි ඇහුණා කියන එක මගේ මම ඇහුණා කියනකොට ඒ ඒ ටික නිස්කී වෙච්ච වෙලාව දැනේ මම මගේ නැති වෙච්ච වෙලාවක් නෙවෙලා එහෙමද සාමාන්‍යයෙන් ඒ කියන්නේ මම ඉන්නවා කියලා ගන්න එක ඔප්පු කරන්න පුළුවන් ඉන්නේ ඉඳුරන් හරහා විතරයි ඉඳුරන් සහ අරමුණු හරහා බුදුන් කියන ඔක්කොම අරමුණු දෙක කොහොම ඉඳුරන් බෑ ඔබ එක අරමුණක් සහ එක ඉඳුරෙක් කරගෙන ඉවරලා ඔක හොයලා බලපන් බලනකොට ඒක පුස්සනේ තියෙන ගන්න දෙයක් නෑ උඹට ඒක නැත්නම් වෙන එකක් කරන් බලපන් ඒකෙත් ඔච්චරයි කියලා ඒක දිගේ ගියාට පස්සේ පේනවා ඒ ඉඳුරන් නැති අරමුණු නැති අත්දැකීමක් ඉතුරු වෙනවා සතියක්. ඒ සතියට ගියාට පස්සේ ඔය මමයා කියන එකේ සීමාව මරියාදාවල් පාට මොකක්වත් නැති හිස්තනක් වෙනවා. එතකොට පේනවනේ මේ තියනවා කියපු එකේ මගේ අස්පනාවිටම නැහැ කියන චිත්තක්ෂණයක් තියෙනවා. නමුත් ආන මුළු ජීවිතය ඔප්පු කරන්නේ එක චිත්තක්ෂණයෙන් කඩනවා තේරෙනවා. ඒක අචන් බ්‍රම් ලක්මන් සාමුදුර කියනවා ගලක් උඩ දැම්මොත් ගුරුත්වාකර්ෂණ බිම වැටෙනවමනේ. ඒ අනුවනේ අයිසෙක් නිව්ටන් ලොකු නියාම හැදුවේ. ගලක් උඩ දැම්මට පස්සේ ගියොත් කඩාගෙන උඩට අයිසෙක් නිව්ටන් බොරු වෙනවනේ. අවුරුදු ගාණක් ඇත්ත කියන හිතියත් එක ගලක් ගියොත් උඩට. ඒ එදයින් අර අවුරුදු ගාණක නියාම ඉවරනේ. බුදුදෙනාසේ කියනවා එහෙම එකක් පෙන්නනවා ඔක්කොම ඔප්පු කරන්න යන්නේ නැහැ. උඹලා මේ මතනේ ඉන්නේ. ඕ බලපන් මම ඒක අසෙල්ලමක් කරන්න මෙතන නැහැ. එක තැනකින් කඩන්නේ. ඒක හරියට කියනවා මේ බිලියන් සෙල්ලම් කරන මේසේ පළවෙනි තුවාලෙ වෙච්ච දවසේ රුපියල් 10000ක් ළඟ. දෙවෙනි එකට 500යි එහෙමනේ ගණන්නේ. එක තුවාලයක් වෙනකම් ෆුල් බිලියන් මේසේ වටිනාකමක් තියෙනවා. එක තුවාලයක් වෙච්ච මාර්කේ වටිනාකම ඩක්කාල වැටෙනවා. ඒගොල්ලෝ උදාහරණයක් මම මෙච්චර ලස්සනට ලෙවල් කරලා හදාගත්ත මේ පිළියෙත් මේසේ එක ඩැමේජ් එකක් මම ඔබට පෙන්වන්නම්. දෙක තුන හතර ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒක පෙන්වුවට පස්සේ යකඩ මල්ලට ගුල්ල ගැවගෙන හාල් මල්ල නොබල විසි කර කියලා කිව්වා. මේ කතාගෙන අර මිනිස්සුන්ට ඇයිනේ කියන්නේ. ඕනත් වැරදිම තමයි කියන්නේ. දන්නේ නැති මොකක්ද ආයෙ වැරදිම තමයි කියන්නේ. ඒ ඒ වෙලාවේ සම්පූර්ණ මම කියනවා මම හිතේ පවතිනවානේ හැබැයි අර ඉන්සයන්ගෙන් අරමුණු එන්නති ඒක විතර ඉතර වෙලා තියෙනවා ඒකෝට එතන පෙන්වන්නේ මමයාගේ රූපාකාරය ඔන්න පච කරලා පෙන්වනවා තමයි රූප රූප මමයා ඉන්නවා ඕලාරික මමයා නැහැ ඊට පස්සේ රූප මමයා ඉන්නවා කියලා දැන් හිතනවා මේ ඉඳුරංගෙන් නැති අත්දැකීමක් තියෙනවා කියලා ඒක දිගේ ගෙනියන්න කියලා කියනවා චතුත්ථ ධානය විතර යනකොට ඒකත් බසනවා අරූප ධානය වල තවත් බසනවා ඔය තියෙනවයි කියලා ගන්න කොයි එක හරි ඉදිරියට අරගන්න කියනවා ඒක දිහා බලන්න කියනවා. ඊගාව තියෙන කරන බලන බලන බලන බලන යනකොට පළවෙනි එකට වෙච්ච එකම තමයි. ඒ ක්‍රමයටම ඔක්කොම නිෂ්ප්‍රප කරගෙන නිෂ්ප්‍රප කරගෙන යනවා. පටන් ගත්ත එකමයි හැබැයි උතනින් නතර වෙන්නේ වගේ මට්ටම් කීපයක් පලිප්පුවේ දාන්නා වගේ සුද්ධ කර කර ගින්නේ වතුර දම දම දම දම භාවනා කරගෙන කරගෙන යනකොට තියෙනවා කියන කොච්චර උත්සාහ කරත් භාවනා කරන වෙලාවේ පේනවා ඒක චිත්තක්ෂණයක මේක නැති බව පෙන්වන්න පුළුවන්. කවුරුවත්ම දැන්නේ අවස්ථාවක මම හිතුවේ ඊට පස්සේ ඒ මට ආයෙ දැනෙනකොට මම නිකන් ගලක් කියලා ඉඳලා අනාවගේ මට දැනෙන්නේ ගල් බූදේ ගල් මොකද ගල් බමුණා සාමාන්‍යයෙන් එතන එතන මොකද උන්නේ කියලා මට අපිට තේරෙන්නේ නැහැ රූපය ඇතරියා ඊට පස්සේ ආරු මේ මේ මනෝමය කයක් එහෙම නැත්නම් අරූපී කයක් පැවිතිලා තියෙනවා අපි දන්නේ නැති නිසා ඒව හුරු නැති නිසා නැහැ කියලා කිව්වට දුවට භාවනා කරනකොට අන්තිමට තේරෙන පටන් ගන්නවා ඒක විස්තර කරන්න පුළුවන් එදා බෑ එදා තක්කු මුක්කුනේ කබකොලයිනේ. නැවත නැවත එතෙන් ගියාට පස්සේ ඒක විස්තර කරන්න පුළුවන් තරකට වෙනවා. ඊට පස්සේ ඒකත් ගිහිල්ලා ඊටත් දෙය ගැඹුරකට වැටෙනවා. එහෙම මේම දිගින් දිගට දිගින් දිගට යන එක. ඒ කියන්නේ කාලයට මානෙට මේ දේශයට අහුවෙන්නේ නැහැ ඒක. අපි මනින්ද හැදුවට උලං බදන්න හදනවා වගේ අහුවෙන්නේ නැහැ. ආයෙත් එනවා. ආයෙත් ඒක එන විදිහට කටයුතු කරන්න. එතකොට දෙවෙනි සැරේ එච්චරම ලොකු සීලාරයක් එන්නේ නැහැ. නමුත් මේක කළ හැක්කක් බව තේරෙනවා. නමුත් ඒක නෙවෙයි නිවන කියන්නේ. තවත් මේ විදිහට ගැඹුරට ගැඹුරට යන්න ඕනේ. ධර්මයක් වෙලා කොට ගන්නන්නේ භාවනා අතරතුර මේ ඒක ඇවිත් ආයෙත් කියනවා ඒක ඒක ඇති වෙන විදියට ඒක දිගට පවතින විදියට දින දිනචරියාව හදා ගන්නවා එනවා යනවා ශේෂ ලයිට් එනවා යනවා. ඉතින් ඒ නිසා මේ මේ තමන්න දෙක සැරයක් පෙන්වන්නේ. ඒ පෙන්නකොට හදාගත්තු තිබුණු පාටස් හරිය පරිසරේ දීලා නැවත නැවතත් නැවත නැවතත් ඒක ගුරු කරගන්න එක තමයි දීග කරගන්න. ඒක තමයි සම්මා ජීවය කියලා කියන්නේ. දැන් අපි වෙන මෙතනින් අපේ නිමාව සටහන් කරනවා. අපි එකක් තමයි ශ්‍රී සමන්ල සේනාසනේ මුල් කරගත්ත අපි සාර්ථක භාවනා වැඩමුළුවක් නිසා විදුරන් මාතේ මෙතන නැතත් විදුරන් මාතේ පුතා සිසු උදාර විදුරන් මාතගේ විඤ්ඤාණය තමයි මේ ස්ථාන හැදුවේ. ඉතින් හැමදාම පින්කම් කළ වෙනකොට අපි මම දැකලා නැහැ ඒ දරුවා. නමුත් ඒ විනෝම් පින් පැමිණ වීම කරනවා. ඉතින් විදුරන් කියන්නේ දකුව හිතියට වැඩිය ඉන්න කාලෙට වැඩිය දරුවා නැති වුණාට පස්සේ මේ වගේ පින්දාන කටයුතු වලට මෙහෙවීම තදින්ම ඒ දරුවා කරන බවට නිදර්ශනයක් තමයි මේ සෙනසුන. බුදුරණේ මේ දරුවා හිටියනම් ඔය ව්‍යාපාර අමුකිලිම වල තමයි යෙදෙන්නේ. නැති වුණාට පස්සේ දැන් මුළු උදේ වරුවම නැත්නම් සම්පූර්ණ දවසම හම්බ කරනවා. හම්බ කරලා සේරම ගෙනල්ලා මේ ආයෝජනය කරනවා. ඒක පුදුමාකාර සතුටක් ලබනවා. ඒලා අපේ අය කිව්වේ ඒකයි මේක හදලා දීලා මේ භාවනා වැඩමුළියදී එයා පැත්තකටලා ඉන්නවා ඒ තරම සතුටක් තියෙනවා ඉතින් අපි හිතා ගන්න ඕනේ ඒ නිසා අපි මේ විවේක ලබන මේ චිත්තක්ෂණයක් විවේක ලබන මේ බීංගඟලක් ඇතිකරනද අපි නොදන්න විශාල પરම්පරාවක් සම්මාදා වෙලා තියෙනවා අපිට පේන ටි ඔය නොපෙනී ගොක් සිද්ධ වෙලයි අපි මේ බුද්ධ විඳින්නේ නිසා මේ ලබන සපත අපි උපයාගත් එකක් කියලා හිතන්න බෑ. ඒක પરම්පරාවේ එහෙම නැත්නම් අපේ ආදිමතුන් මිත්තන්ගේ නොපෙනෙන විශාල පිරිසකින් හම්බෙච්ච ලාභයක්. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ වගේ පිනක් කරලා සීල සමාධි ප්‍රඥා වශයෙන් දාන සීල් භාවනා වශයෙන් බින්දර ගතට පස්සේ අපි චාරිත්‍රාක් විදිහට බුදුහාමරාවට මතක් කරලා දීලා තියෙනවා. මේ පෙනී නොපෙනී උදව් කරපු සීල දෙනාම සීපක් කරලා අපි රැස් කරගත්ත කුසලයේ මට ආඩම්බරයක් වෙන්නේ නැති මේ පිස නිහතමානීකම් පිළිබීමක් වශයෙන් ඒ සියලු කුසල් සම්භාරයේ එහිම පිළි උදව් කරා වූ සියලු සත්පුරුෂ මණ්ඩලට යොමු වේවා කියලා සාදු සාදු. අපි මේ දර්ශනය කටයුතු කරගෙන යනකොට කීපතාවක් උත්සාහ කරා මේක මානසිකව අපි මෙතන රැස් වෙනවා. ඊට පස්සේ මේ විදිහට නිවාසිකව කරන අසරවාය තමයි විශේෂාණ්ඩයි තිරුණ වර්ගය චූලයි ගෙන්නලා ඒගොල්ලන්ට බාර දුන්නා සංවිධානය කිරීම වැඩමුළු සංවිධානය. මම හිතුවා ඒකදී විදුරන් මාතේ පුරුදු ක්‍රමයේ හැටියට මේ වඩාත් ඇඟිලි ගහන්න දෙයි කියලා. මම හිතන හේතු දෙකක් බලකරවා කියලා එකක් සමහර වෙලාවට නම් හේෂාන් මහා අම්මරි මරි මෝඩ වැඩ කරා. නමුත් දැන් ටික කියන්න මේ වැඩ පිළිවෙලෙන් ඔන්න යන්තම් පොළොවේ අදී ගා ගන්න පුළුවන් මට්ටමකට ආවා. ඒකද මේ වගේ වැඩක් තියෙන මිනිහෙක් මේක කාලයේ ධනේශ මේ වැඩ කරනවාට යොදන නිසා කිසිමයන් මේ හිෂාන් ගැන කිසිම සැකයක් නැහැ. අන්නේ නිසක භාවයේ විදුරන්න මේක ඕන දැක් කරගන්න කියලා දෙන්න පුළුවන් ශක්තිය අධිෂ්ඨාන ශක්තියක් ඇතිලා දුනා. දෙක විදුරන්නම දන්නවා. විදුරන් මේවල් සංවිධානය කරන දක්ෂමයි කියලා. විදුරන් දක්ෂ කුරුණගලේ හදන්න සල්ලි හම්බ කරගන්න ඒවට දක්ෂයි. ඉතින් ඒක අපි කිසිම පැකිලීමක් නැතුව යුතු කණිගතේ කියලා මේකට ඉතු කරගෙන යනවා. ඉතින් ඒකෙදී මේ තීනාසයේ තියෙන වටිනාකම තමයි ඥාවට පහළ අද අපේ කිසිම තැනක මේ වගේ ස්ථානයක් නැහැ. ඒ නිසා මේ පළාතක ඉන්න අයට ඒක විශාල ලාභයක්. අපි පුළුවන් තරම් උත්සාහ කරේ අවට පරිසරයේ ඉන්න අයට ඒකෙන් ප්‍රයෝජන ඇතිවීම වැඩි වීම ඇති කරගන්නයි ඉතින් ඒකෙදි මට විශාල චෝදනාවක් තිබුණා. උච්චර වේදන් කළා මේව කරාට මම ඇවිල්ලා නතර වෙන්නේ. නතර නැතකයි මම මේ මාස දෙකක්වත් ගියේ නෑ. විදුරණ ඇවිල්ලා මට කිව්වා ස්වාමීන් වහන්සේ නම් මේ වස් කාලේ මේවත් කරන්න දෙන්නේ කියලා. ඉතින් මම කව බලමුකෝ යෝජනා කරන්න ඉච්චිද මොනවාද ආරාධනා කරන්නකෝ යෝජනාවක් කරන්නකෝ කියලා. කියනකොට මට මතක් වුණා මුළු වස් කාලෙම නිස්සන්නවනේ රිට්‍රීට්. ඉතින් මම කව රිට්‍රීට් එහෙම කිව්වට මේ මම දන්නවනේ දැනටම රිට්‍රීට් එක තමයි මට කල්පනා වුණා පස්සේ අපි ඉන්න කවුරු හරි මේ ස්වාමීන් වහන්සේ නමක් අපි නැත කරමු. ඉතින් මම කිව්වා මේ අපි මීජිරිකට පිරිමි පිරිමි විතරයි ඉන්නේ ළමයි හම්බ වෙන්නේ නැහැ එහෙ. ළමයි හම්බ වෙන කෙනෙක් බබාලා පූජා කරන්න නැතුව ළමයි හම්බ වෙන්නේ නැහැ පිරිමින්ට පිරිමින්ට ළමයි හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ විතරක් මෙහෙම මෙහෙම ප්‍රශ්නයක් පිළිගැටේ තෝරලා පැවිදි කරනවා. ඉතින් මම හිතේ ඒක ඒක ඇත්තටම අපි හිතුවට ඒ ගැළපෙන ක්‍රම යෙදෙන්නේ නැහැ. ඒක ඉතින් කර්මානුකූල වෙන්න ඕනේ. ඉතින් කොහොමද දැන් අපේ සිල්වත් නායකතු පුරඳුනා විශේෂයෙන් මෑනියෝ අපි මෙහෙට ගෙනව නැත කරා. ඉතින් නැත්තම් ගැත්තට සපතුක් බලන්න වෙලාවක් මට ආවෙත් නැහැ. මේ කියන පද්ධතිය අරද මේ අත්‍ය යකෙනවා. ඒක නිසා දැන් මේකේ සිවුරක් පේන්න තියෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. එතනින් ගියාම ඔය අපේ ලක්ෂණ මාත්‍යකේ නෝන හැම ඇවිල්ලා නතර වෙලා ඉඳලා බැලුවා. මම බලන්නේ ඉතින් මේගොල්ලන්ගෙන් ගණන් ගහයිද කියලා. නෑ. කරුණට බහේ චරිචුරු නීතිය අරග නෑ මේක නෑ. මේක ගණක් ආවෙත් නෑ. ඒකත් හොඳ සුබ ලකුණක්. ඉතින් මේ නිසා මේක ක්‍රමයෙන් ක්‍රමයෙන් අපි කිසියම් කෙනෙකුට ආරාධනා කරන්නේ අනේ ඉන්න ඇවිල්ලා ඉන්න ඒ මොකක්වත් ඕනේ නෑ. විවේක සීනාසනයක් අවශ්‍ය කරන කෙනෙක් ඉන්නවා නම් කොහමට හරි ඒක විදුරන්න හරි නැත්නම් කෙලින්ම හේෂාන් හරි එනෝන මාතරේ කිව්වහම ඒගොල්ලන්ගේ අධීක්ෂණයකදී අපි මේ ටික ටික ටික ටික විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට විදුරන්ගේ අදහස ප්‍රකාශ කරනවා නම් මේ පැත්තේ මේ ශාලාව ඇදුවට පස්සේ කාන්තාවන් 30 30 දෙනෙකුට නිවාසික භාවනාවල බලන්න. 15 15 30 දෙනෙකුට. ඒ කියන්නේ කාන්තාවන් 15යි 30. නෑ මේ කාන්තාවන් සඳහා ඊට පස්සේ ඉදුරන්ගේ අදහස් තියෙනවා පිරිමින් අය සඳහා වෙනමම 15ක දැන් ඉතන තියෙනවා සාමාන්‍ය කාමර වල හතරයි අයනමකට ස්වාමීන් කියනවා තවත් 15ක් විතර හදනවා කියලා මේ හදිය කොහරි ඒක ඉවරනට පස්සේ භාවනා ශාලාවක් මේක ඇත්තටම මේ දාන ශාලාවේ තියෙන්නේ භාවනා ශාලාවක් ඒ කටයුතු සම්පාදනය කළා විදුරන්ගේ විවේකයක් පිළිබඳව වෙලා ගන්නවා කියන එකයි කතා කරන්නේ ඉතින් ඕවා අපි නම් වශයෙන් සඳහන් කරාට කෙලිකට යනකොට සිළු දිනාගේ සහයෝගයෙන් තමයි මොකද්ද වෙන්නේ කියලා තීන්දුව වෙන්නේ. ඒ අනුව බලනකොට මේ වැඩමුළුවත් එක්ක ඒ අර නිකම් බිමක් ගොඩනැගිලි ටිකක් පූජනීය ස්ථානයක් බවටපත් කිරීපත් වීමේ වැඩිවියපත් වීමේ අවස්ථාවක් අපි මේ වෙලාවේ දකිනවා. කවුරු කවුද වෙනතර වෙන්න පුළුවන්. විචුණු හදනමක් කියනවා ඒකට අපේ මෑණියෝ ඉන්නවා. බුද්ධ පූජා වන්දනා කටයුතු කරනවා. පරිමර අපි මේ වගේ වැඩමුළු පවත්වනවා. ඒක නිසා හැම කෙනාගේම සහයෝගය, හැම කෙනාගේම අනුකම්පාව, හැම කෙනාගේම සාසනික හැඟීම් විශේෂයෙන් අවශ්‍යයි. මොකද මේක පරිසලක් විදිහට නෙමෙයි අපි නඩත්තු කරන්නේ. කිසිසේත් නැහැ. අපි කරන්න දන්නේ විවේකී සඳහා පැමිණිච්ච කෙනෙකුට විවේක ගැනීම සඳහා ඒක නිසා අපිට අනිත් තැන්වල කරන පූජාවල් මොනවාක්වත් මෙතන කරන්නේ සාවිත්‍ත්‍තික කරනවා විවේක සේනාසනයක් වශයෙන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසරණවනේ වැඩවලට කිසිම බලපෑමක් ඇති කරන්නේ නැති විදිහටයි කෙරෙන්නේ. ඉතින් අපිට දැන් යන ක්‍රමයේ හිමිතයි කෙරෙන්නේ. හිතපු තරම් වේගයක් නැති වුණාට බාධාවකින් නැතුව ඒ කියන්නේ අවුලක් කරගන්න නැතුව කරන්න පුළුවන් යම් බවට ලක්ෂණ පෙන්න තියෙනවා. ඒක මම මේ වැඩ පිළිවෙල ගියොත් මේ ගොඩාක් මේ හේෂාන් මතරන් දාපුවා තියෙන තියෙන ආස්ථා ගොඩක් වැඩි වෙනවා. ඒක මම දන්නවා ඇත්තටම හේෂාන්ගේ පැත්තේ ලොකු බරක් මම හිතන ටික කාලයක් ගිහින් මේක ක්‍රමවේදී හැදුනට පස්සේ අපිට කාය කාගේ සායෝගයට වෙන කරගෙන යන්න පුළුවන්. අපි මේ වැඩ පිළිවෙලෙන් තේරුම් ගත්තේ මුලින් මුලින් කරගත්ත සංවිධාන ටික ගත්ත තීන්දුව ටික හරි කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා විතුරන් හිටියනම් හොඳයි. විතුරන් නැතිනම් අපි ස්තුතිවන්ත වෙමු. සරදක්මක් ඇතුව මේ වගේ විශාල ආයෝජනයක් කරපු මොකද කියන්නේ සමාරම්භකයක් වශයෙන් ඒක පාරක් ගන්න මතකයි විතුරන් කියනවා මේක පටන් ගන්න වෙලාවේදී සමහර පිළිස් ඉතාම සුළු පුරුෂ කුච්ච ආදාර කරලා විචාරණ කරවට ඒ කට්ටියකේ තියෙන හැඟීම කියලා නිම කරන්න බෑ කියලා. සාර්ථක වේද නැද්ද කියලා ගන්න නැතුව කියෙද්දි ඒ කරපු ආදාර පුංචි පුංචි දේවල් කරලා තියෙනවා. ඒක මොකද මේ වෙලාවේදී මේ දැන් අපි අවුරුද්දකට ඉස්සර ගත්තොත් මොනම විදියකින්වත් පෙරදක්මක් තිබුණේ නැහැ. ආයෝජනයක් විතරයි තිබුණේ. ඉතින් ඒකේදී දැන් මේ මේ මේ පිපිලා ඉන්නේ එක සියලු දෙනාගේ සහයෝගය. ඉතින් ඒක නිසා අපි ප්‍රාර්ථනා කරමු මේ මට පේන විදිහට අර සිසුරුකාර විදුරුවන් ඉරේ විදුරුවන් මාතේ පුතා ඇත්තකට වැයගෙන මෙහෙවීමක් කරනවා වගේ තමයි පේන්නේ. ඉතින් මම කව විදුරුවන්ට මාව බාර ගන්නයි කියලා ඒ පුතා විදිහට බෑගුවා. මට ඔබ වහන්සේ තාත්තා කෙනෙක් වගේ සෞතේ කියන්නේ මම නෑ ඒ විදිහට ආගන්න මම කටයුතු කරගෙන යන්න කියලා. ඉතින් කොහොම හරි ඕගොල්ලෝ ඒවල කාය සාක්ෂි වශයෙන් සම්බන්ධ වෙච්ච කෙනාට සන්තෝෂ වෙනවා. ඒක භාවනා වැඩමුළුවේ භාවනා කරපු අයටත් තම තමන්ගේ විවේකී ලැබිලා තියෙන බාට පේන්න තියෙනවා. ඉතින් හැම කෙනාම ඒ නිසා මේක හැම කෙනෙක්ගේම දරුවෙක් විදිහට සලකලා කටයුතු කරන්න ඒ සියලුම දෙනා මතක තියාගන්න මේ තාක්කල් වැඩ කරගෙන යන එනකොට උදව් ආධාර කළා වූ පිළිනු පිළි උදව් කරා වූ කිසිම කෙනෙකුගේ මොන විදිහකට හිතමනාපයක් නොවන විදිහට අපි මේක වැඩ ගන්න ඕනේ. අනකින් තෝම් ගන්න විදිහට වැඩ අරගන්න ඕනේ. එහෙම වෙන ලකුණු තියෙන නිසා නෙවෙයි මම කියන්නේ මේ යන තාලේ හොඳ ඉඳලා. ඒ නිසා ඒ සියලු ඉන්දින පිටි උදව් කරන්න ආව සත්පුරුෂ මණ්ඩල පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපි අපි සුළු පිරිසක් මේ දවස් හතරක් පහක් ගත කරේ. ඒ විශාල ඥාති પરම්පරාවක් අයිතිවාසිකම් කියන අපි ඉතින් අපේ සියලු ඥාතීන්ට මේ වගේ පාස්වල් ලැබෙනවා නම් හොඳයි. නමුත් නෑ අපි ඥාති නියෝජනයක් වශයෙන් මෙතන ඉඳගෙන අපි ඒ තවස් කාණේ තුළ විඳපු නැත්නම් රැස් කර ගන්නා දාන සීල භාවනා ආදී කුසල් ඒ සීල ඥාතියින්ට අත්පත් වේවා කියන අදහසින් අපි ඥාති ශීකර් කළ සාධුකාරයක් පවත්ව මේ සාධුකාරය අහලා සීල ඥාතිනුත් තම තමන් මේ ශීකර් කරගත්තා කන්තරාගේ සාධ. ඒ වගේම අපි අපිටත් මේ කෞතම දිවි සම්බුද්ධ ශාසනයේ මේකුත් අගොඩ පවතින අවස්ථාවක නමුත් අපිට ධර්මයේ සම්බන්ධ වෙන්න පුළුවන් සංඝහර සම්බන්ධ වෙන්න පුළුවන් භාවනා කරලා අත්දැකීමක් ලබන්න පුළුවන් කියන ඒ ආරම්භයෙන් ගත්තා නම් අනිවාර්යයෙන්ම ඉදිරියට මේක තියෙන නිසා අපිට මේ කුසලයකසේ හේතු වාසනා වීම අපි ප්‍රාර්ථනා කරන්නා වූ මේ ජීවිතයේදී ලැබෙන මේ අසහනකාරී තත්ත්වෙන්තර පීඩන ආතතිකර තත්ත්වෙන්තර දෙවිත විදුරින්තරන්තර තොර ශාන්ත සුන්දර තත්ත්වයේ මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්න අපාකටත් එකසේ හේතු වාසනා වේවා කියලා සාදුකාරයන් ඒ අදහසින් යුක්තව අපි එක්තාවකාචාදී භාතා සජ්ජහායනා කරලා මේ පැමිණීමට උනන්දු වෙනවා ඊට පස්සේ අපි ඊට ආජීවට්ටමට සීලේ පිටවන්න බලාපොරොත්තු වෙනවා එක්තාවකාචනම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීඝා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එක්තාවකාචනම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං බුදානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචම්මි සංගතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා චුම්මඨා දීවානාගා මහිත්‍තිකා කුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඉමිනා පුඤ්ඤ කම්මේන මාදී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආවනිපාරපත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ